ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේනින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද හතරවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් අවසාන එක පටන් ගන්නයි හදන්නේ. ඒකට සූදානම් වීමක් වශයෙන් මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා මම ඒ අනුව යනවා. කාට හරි අතරමැද්දී ප්‍රශ්න ප්‍රකාශන පිළිසිදු කර ගැනීම තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් මතක් කරනවා. ගරු ස්වාමින් වහන්සේ භාවනාවේදී එන හිතවිලි බාධා නිදිමත බාධා වලින් චරිත ලක්ෂණ කිව හැකිද එක් එක් බාධා එන්නේ කුමන චරිත වලටදයි අපිට කරුණාවෙන් විස්තර කර දෙන්න මේක ඇත්තටම මේ අර විසුද්ධි මාර්ගය වගේ පොත්වල එහෙම නැත්නම් අටුවා කතාවල උත්සාහ කරලා තියෙනවා එක එක චරිතයන්ගේ ප්‍රකාශිත ලක්ෂණ නමුත් ඒක ඒ තරම්ම ස්ථිරම නියම බැඳෙන එකක් නෙවෙයි වෙනස් වෙන්න ඉඩ තියෙනවා කෙසේ නමුත් මම දැක්කේ බුරුම ස්වාමීන් වහන්සේලා හරීම ඒ ඒ දේවල් හරියට අදහනවා. කෙනෙක් ඇවිල්ලා කටයුතු කරනකොට හැසිරෙනකොට ඒකෙන් ඒ හැඟීමක් ඇති කර ගන්න මේ පුද්ගලයා මෙහෙම කෙනෙක් වගේ කියලා. නමුත් ඒක මේ 100%ක්ම ස්ථිර නෑ. මොකද මේ නිත්‍ය සංඥාවක් තිබුණොත් තමයි ඔය අරක තියෙන කෙනාට මේ චරිතය තියෙනවා මේක තියෙන කෙනාට මේ චරිතය තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඒවා බොහෝ විට වෙනස් වෙනවා. ඒව නැතුව මේ ස්ථිරවම මෙහෙම මෙහෙමයි මේ චරිතය නකට මෙහෙම තියෙනවා කියලා මේ සම්බන්ධයක් නැතිකම තමයි අපි මේ අනිත්‍යතාවය කියලා කියන්නේ. ඒක නිසා සාමාන්‍ය හිතවිලි තියන හරි කියන්නේ විතක්ක චරිත කියලා. නිතරම විතර්කණය කරනවා. එතකොට නිතිමත චරිත මෝහ චරිත කියලා කියනවා. ඒ කියන්නේ හිත නැගිටලා වැඩ කරන්න කැමති නැහැ. ඇකිලිලා පැත්තකට වෙන්නේවා. එතකොට ආසාවල් පරිතේවට රාග චරිත කියනවා. නමුත් විසුද්ධි මාර්ගයේ මේ විදිහට චරිත හයක් අඳුර ගන්න උත්සාහ කරලා තිනවා. නමුත් මගේ පුද්ගලික මතය නම් ඒවා භාවනා කරගෙන යනකොට එන්න වෙනස් වෙනවා. ඒ නිසා මේකේ ඇත්තකුත් තියෙනවා. නමුත් 100ක් නිට්ටයයි මේක මෙහෙමමයි කියලා ඉස්තර කරලා කරන්න අමාරුයි. ගරු ස්වාමීන් වහන්සේ සෝවාන් වූ පුද්ගලයා නැවත අපායগামী වෙන්නේ නැහැ. පෘථග්ජන අපායগামী විය හැක විය හැකියාවක් ඇත. සද්ධානුසාරි ධම්මානුසාරි පුද්ගලයා විස්තර කරදී එයාගේ නැවත උප්පත්තිය සුගතිගාමී වන්නේමදයි. අපිට කර්ණයෙන් පහදා දෙන්න. සද්ධානුසාරි ධර්මානුසාරි කියලා කියන්නේ මේ සෝවාන් වීමට ගමන් කරන පෙත ශ්‍රද්ධාව දිගේ යන කෙනෙක්ද ධම්මානුචාරී කියන ගොඩකට ප්‍රඥාව දිගේ වගේ යන කෙනා. ඉතින් මේ මගින් සෝවන් වුණා නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම අපාගාමි වෙන්නේ නැහැ. නමුත් සුගතිගාමි කියනකොට මනුස්සෝ දිවි ලෝක සම්පත්‍ය වලට යන්න ඉඩ තියෙනවා. එතකොට ධ්‍යාන භාවනා කරලා තියෙනවා නම් බ්‍රහ්ම ලෝක සම්පත්තිය වුණත් යන්න ඉඩ තියෙනවා. ඒ නිසා නියත ගතිකෝ සම්බෝධි පරායනෝ කියලා කියනවා සාමාන්‍ය චුල්ලසෝතපන්නයටත් ඊට පස්සේ ආයේ මනුස්ස තත්වෙන් පල්ලෙහාට යන්නේ නැහැ කියන එකයි සාමාන්‍ය විස්තර කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මොනවාමයකට හෝ පළවෙනි මාර්ග ඥානය හරි ලැබුවා නම් මේ සාමාන්‍ය කියන්නේ අපායෙන් නිදහසුණයි කියලා. එතකොට මේ නැවත මනුස්ස ලෝකයක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතිහාසගත වෙච්ච සිද්ධි නෑ. නමුත් මෑතක ඉඳලා ලංකාවේ එහෙම සංකල්පයක් තියෙනවා. ජාතසෝතාපන්න කියන අදහස. උපත්තියම මිනිස්සෙක් වශයෙන් සෝතාපන්නව ඉපදෙනවායි කියලා. ගියාත්මේ සෝවන් වෙලා ඊට පස්සේ ඉතින් අර සත්තක්කත්තු පරම වුණොත් එම ආත්ම හතකට යන්න පුළුවන්. ඊගාව ආත්මේ සෝවන් වෙලා උපදින්න පුළුවන් කියලා. නමුත් ඒක මේ සම්ප්‍රදායන කුල පොත්වල එහෙම නැහැ. ලංකාවේ සමහර කට්ටිය එහෙම මේ මත ප්‍රකාශ කරලා තිනවා Taman එහෙමයි කියලා කියපු අවස්ථාවලුත් තියෙනවා. කෙසේ නමුත් ඒක මේ සුගති කියන වචනෙට ඇතුළට වැටෙනවා. මනුස්ස ලෝකයක් ගණන් අරගන්නේ සුගතියක් විදිහට තමයි. ඒ නිසා දිව්‍ය ලෝක මනුස්ස ලෝක දෙකේ කොයි එක හරි උපදින්න ඉඩ තියෙනවා. මේ ඉතුරු ඇටික මේ ජීවිතේ මෙහෙර කරගත්තේ නැත්තම්. ගරු ස්වාමීන් වහන්සේ අවශ්‍යතාවය අනුව සමහරට බොහෝ දෙනාගේ ප්‍රයෝජනෙ සලකා සමහර විටක සාමූහික කටයුතු කිරීමට සිදුවේ. මෙවැනි දේ කලයුත්ත කිරීම තුළිනුත් සමහර විටක මානෙ වැඩියයි මට සිතේ. මේ අවස්ථාවේදී ඊ타මත්ම නිහතමානීව අවිරුද්ධ ප්‍රතිපදාවෙන් කටයුතු කිරීමට අවවාදයක් පතුවේ. වංචනික ලෙස මානෙ ක්‍රියාත්මක වෙනවාදෝ කියා හිතට ඇඟේ තෙරුවන් සරණයි මේක සඳහා ලේසි එක තමයි කාගෙන් හරි ආරාධනාවක් එනකන් ඉන්න. ඒ කියන්නේ Tamanට නෙවෙයි අවශ්‍යතාවයේ ඒ සමිතියේ ඉන්න තව එක්කෙනෙකුට හරි තේරිලා තියෙන්න ඕන. එතකොට එයා කතා කරලා කියයි අපි මෙහෙම දෙයක් කරමුද? එහෙනම් මෙහෙම කරලා දෙන්න පුළුවන්ද කියලා. එතකොට සලකා බලන කරන එකට තැයි. ඒක නිසා ඒ ආරාධනාවකට පස්සේ කරනවා නම් එතකොට අපිට තේරෙනවා මේක මම විසින් කැපිපෙනීම සඳහා කරන එකමද නැත්නම් ඒ සමිතියේ තව එක්කෙනෙකුට හරි ඒ අවශ්‍යතාවය තේරලා තියෙනවද කියලා. එහෙම නැත්නම් බොහෝ විට Taman ගෙනාපු චරිත ලක්ෂණ අනුව කර්මානුකූලව පතාගෙන ආපු දේවල් හැටියට නිකන් වෙන්න පටන් ගන්නවා. Taman තුලින් වෙන්න පටන් ගන්නවා. ඒක වළක්වන්න බෑ. නමුත් මේ මම හොඳට දැකපු දෙයක් තමයි ඒ නිහතමානීව අවරොද්ද ප්‍රතිපදාවෙන් කටයුතු කරත් මානෙන් එන්නේ ඉඳී තියෙනවා. සාර්ථක වෙනකොට අනිවාර්යයෙන්ම මානයක් එනවා. ඉතින් ඒ නිසා මේ ඒක සබ්‍රක්‍මචාරින් වහන්සේලා අතර මේකට වැඩ කරන කට්ටිය අතර ප්‍රකාශ කරගෙන යන්න ඕනේ මේ වැඩේ මේ අහවල් අහවල් කරුණේ සමග ඇතින් සිද්ධ වුණා ඒක හරි ගියා ඒ නිසා මේ වගේ දේවල් වෙන්න තියෙනවා කියලා පුළුවන් තරම් අර සුගත සාකච්ඡා වලින් තමයි කරන්න තියෙන්නේ මම මේ ප්‍රශ්නේ අහුවා ගිහිල්ලා පැවිදි වෙන්න ඉස්සල්ලා අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හම්තුරාගේ එතකොට මම අවුරුදු 8ක් විතර වගේ මේ හිතානද පැවිදි වෙනවා කියන අදහසෙන් ගිහිව ඉඳගෙන සතිය වඩන එකයි. එතකොට ජොබ් එකකුත් කරනවා. ඉතින් යදිලා ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේගෙන් මම අහුවා මේ මේ වගේ ධර්මයේ මේකයි කළ යුතු කියලා වැටහෙනකොට අපි මොන වගේ දෙයක්ද પરමාර්ථ කළ යුතු කොහටද මේ මේ චරිත යොමු කරන්නේ. එතකොට කිව්වා මේ සක්කාය දිට්ඨිය නැති වෙන තැනට කරන්න කියලා. ඉතින් මං කිව්වා ස්වාමීන් වහන්සේ මේ සක්කාය දිට්ඨිය කියන එක මතු වෙලා වැඩේ කෙරුවට පස්සේනේ දන්නේ. එතකොට මතුන වෙන්න වැඩ කරන්න බෑ. යා ඉන්නේ සම්පූර්ණ අඹරවගෙන වංචා කරගෙන. ඒක නම් එහෙම තමයි කිව්වා. ඊට පස්සේ ওই බණ කියනකොට මට හම්බුණා මේ බද්ධික සූත්‍රය කියලා එකක්. ඒ බද්ධික සූත්‍රයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අනිකුත් Taman එක්ක ඉන්න සබ්‍රක්‍මචාරින් වහන්සේලාට කියනවා උඹලට භද්‍ර වූ මරණයක් අවශ්‍ය නැහැ. මරණ වේලාවේ කනකාට නොවේ ඉන්න නම් මෙන්න මේ කරුණ ටික කරන්නයි කියලා. ඒකෙදි කියනවා කාරණා හයක් මට එකවරම හයම මතක් වෙන එකක් නැහැ. කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා ඒ කියන්නේ එක එක දේවල් කිරීමේ يعني වැඩ කරන එක වර්කහොලික් කියලා කියන්නේ. ඒක තියෙනවා නම් මරණ වෙලාවේදී සතුට වෙන්න වෙන්නේ ඒක තියෙනවා නම් දැනගන්න ඕනේ මැරෙන්න වෙන්නේ ਬਾගෙට කරපු වැඩ ඇතුව. ඉවරයක් නැහැ. ඒ කියන්නේ හැමදාම පටන් ගන්න වැඩ. ඒ වගේම භස්සාරාමතා කියලා කියන්නේ අනුන් එක කතා කරන තමන් පෙළඹෙනවා නම් තමන්ගේ ඉනිෂියටිව් එක යනවා නම් එහෙනම් කර්මය බාර ගන්න ඕනේ. වෙන කෙනෙක් තමන්ගේ මොනවාරි අහුවට කියන එක වෙනම කතාවක්. Taman ඉනිෂিয়েට් කරනවා නම් ඒකට කියන භස්සාරාමතා කියලා. නිද්දාරාමතා කියලා කියන්නේ මට කතා කරන්නත් බැරි නම් කර්මාන්ත කරන්නත් බැරි නම් ගිල බුදිය ගන්නම් කියන අදහස. ඒක හරියන්නේ නැහැ. නිද්දාරාමතාට ගියත් අහු වෙනවා. ඊගාවට සංගනිකාරාමතා නිතරම සෙනගත් එක්ක ඉඳ තියෙන පාටි ගෝයින් මූඩ් එක. ඒ කට්ටියටත් මරණ වෙලාවේදී ඉවරයක් නැහැ. අනිතික ප්‍රපංචරාමතා ප්‍රපංචරාමතා කියන පැත්තකට වෙලා තණ්හාමාන දිට්ඨියන විදිහට කල්පනා කර කර ඉන්න එක. අර කර්මාන්ත වැඩි කෙනාට කතා වැඩි කෙනාට නිින්ද බහුල කෙනාට සංගණිකාරාමයේ වැඩි එක්කනාට ඒක නතර කරපු ගමන් හිත දොඩමළු වෙන ගන්නවා. එන්නේ චරිත තියෙන කට්ටියට මරණය භද්‍ර මරණයක් වෙන්නේ නැහැ. ඒක භාගෙට නතර කරව මරණයක් වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම භවගාමි වෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඒ කම්මාරාමතා බස්සාරාමතා නිද්දාරාමතා කියනවා තමන් තුල තියෙනව අරගෙන ඒව ගෙවෙන ආතාලයට වැඩ කරන්න. අනුන්ගේ සේවයක් නිසා හෝ තමන්ගේ සේවයක් නිසා හෝ නිතරම යෙදී ගත කරන කෙනෙකුට මේ ප්‍රශ්න එනවා. ඒක නිසා ලේසි ක්‍රමය තමයි අවශ්‍යතාවය තමන් තුලින් සාධාරණීකරණ කරන්න යන්න එපා ඒක කවුරු හරි ආරාධනා කරනවා නැත්නම් තමන්ගේ අනුකම්පාවෙන් කවුරු හරි වෙච්ච දෙයකට කම්පාව නිසා Taman ඉබේම මෙහෙ වෙනවනම් ඒ දෙකට ඉඩ තියලා අනිත්‍ය වෛද්‍ය පුළුවන් තරම් විවේක වීමෙන් තමයි මේ චරිතය හදාගන්න වෙන්නේ. එතකොට මේ පෞද්ගලික සටනක් ගෙනියන්න වෙන්නේ. නැත්නම් ওই බද්ධේ කරත්ත කියන එකෙන් ඒක තමයි අදහස් කරන්නේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. ඒක කවදාකවත් ප්‍රකාශ කරලා කරන්න බෑ. ප්‍රකාශ කරපුවම වටේ ඉන කට්ටිය යුද ප්‍රකාශ කරනවා. එහෙම කරන්නේ කොහොමද අපි එකට එක කෙරුවේ මෙහෙම කෙරුවේ අර කරපම් මේක කරපම් කියලා. ඒ නිසා ඇඟට නොදැනෙන්න තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න ඕනේ. ඉතින් ඒකට මේ දක්ෂකම තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ විවේකයේ උපය ගන්න දක්ෂකම තියෙන්න ඕනේ. පසුවලියෙමි විවිධාකාර පුද්ගලයන් අදහස් උදහස් වලට සම්පූර්ණයෙන්ම සහයෝගය දක්වීමට නොහැකිවත් අවිරුද්ධ ප්‍රතිපදාව දියත් කරමින් සාමූහික සියල්ලන්ගේ සිත් නොරිදවා කිරීමට ඔබ වහන්සේගෙන් උපදේශයක් පතමි. ඉතින් මේ මේ දේ කාගෙන්වත් මේකට ක්‍රම සහ විදි හම්බ වෙන්නේ නැහැ. Taman දැනගන්න ඕනේ මේ ගිය පාරේ ලකුණු ඉතුරු නොකර යන්න. කෙරුවයි වැඩේ ඉවරයි ආය නැහැ. ඒ ඒ කෙනෙක් ගැනවත් හරි වැඩේ ගැනවත් හරි ආය විශ්වාසයක් නැතුව කරගෙන කරගෙන යන වැඩපිළිවෙල. ඉතින් ඒක තමයි අත්‍තරම ඔය මේ තෙරුණාංශලාගේ අපිට ඉතුරු වෙලා තියෙන දේ ඒ තෙරුණාන්සලාගේ වැඩ කියන්නේ හොඳ පළපුරුදු කට්ටියගේ වැඩවල කිසිම කොනක් ඉතුරු කරන්නේ ඒ වැඩේ විතර ඉවරයි. කොන ඉතුරු වෙනවට කියනවා භවනෙත්‍ය කියලා. වැඩ ඉවර වුණාට තව කොහට හරි එකෙන් තියෙනවා සම්බන්ධතාව. ඉතින් ඒක දිගේ ගිහිල්ලා ආයෙ බෝ වෙනවා. ඒ නිසා වැඩක් කරනකොට එතනින් chapter close. ඒ වැඩේ හරිනම් හරි වැරදි නම් වැරදි. අන්න ඒ විදිහට මේ එකින් එකට ඇද්දෙන්නේ නැති වැඩ ඒක තමයි කරන්න තියෙන්නේ. නමුත් මේක මේකට ඇත්තටම ත්‍රිපිටකයේවත් කොහොක්වත් උදව් නැහැ. නමුත් කළ යුත්තේ මේකයි කියලා කියනවා. කවුරු මොන දෙයක් කරුවක්වත් විරුද්ධ වෙන්න එපා. විරුද්ධ වුණොත් අපි වග වෙන්න වෙනවා. Taman කිසි දෙයක් ආරම්භ කරන්න යන්නත් එපා. කවුරුට ආරාධනා කරොත් ප්‍රතික්ෂේප කරන්නත් එපා. Taman පුළුවන් හරිය කරනවා. Taman තුලින් මේ වැඩේ සිද්ධ වෙනවා නම් වලක්ක ගන්න බැරුව ඒකට දැනගන්න ඕනේ මේක නාපු කර්ම වේගයක් හරි අනුකම්පාවක් හරි කටයුතු වෙනවා ඒක කෙරුවට පස්සේ ඉවර කරන විදිහට මේ මම හිතනවා ඇත්තට මේක හරි දැන් කාල විශේෂයෙන්ම හරි අමාරුයි මේ කණ්ඩායමක් වශයෙන් කරන්නත් බෑ. ප්‍රකාශ කරලා කරන්නත් බෑ. ඒක නිසා භාවනාවේදී මේ විවේකයේ කියන හඳුනාගෙන ඒ විවේකයේ හැදෙන තාලෙට ජීවන රටාව හදා ගන්නවා කියන එක කෙරුවේ නැත්නම් හරි අමාරුයි භාවනාවේ දියුණුවක් ගන්න. ඒක මම ඒ දවස්වල දැක්කේ උදාහරණයක් විදියට මඩ ගෝරුවක කාර් එකක් එරුණොත් අපිට පුළුවන් කොහොම හරි කරලා ගලක් උඩ තියලා හරි ජැක් කරලා කාර් එක අඟල් 7ක් 8ක් 9ක් ද උස්සන්න. ඉස්සුවාට පස්සේ ඒ ඉස්සිච් එකට අඩයක් තියන්න නැතුව ජැක් එක ගත්තොත් ආයසරයක් ඒ එරුණ මරේමයි අරටත් වැඩි එරෙනවා. ගහන්න ගහන්න ගහන්න ඉස්සිසි e එන්නේ එන්නේ එරෙනවා. ඒ නිසා ඒ අතරමැදට කොටයක් තියන්න ඕනේ. මම ලීයක් තිබ්බට පස්සේ ඉසි චංගල් අටෙන් හතරක් පහක විතර වාසියක් ගන්න පුළුවන්. එහෙමම කර කර කර අර තියෙන අඩේට තමයි සීලය කියලා කියන්නේ. Taman හදාගත්ත ඉඩ තුල පන්සිල් වල ඉන්න කෙනා අට සිල් වලට නක් ගන්න ඕනේ. අට සිල් වලින් කෙනා නම සිල් දස සිල් සාමාන්‍ය රාදී ඒ අඩේ තියන්න තෝ නැවත නැවත ගත්තොත් මං කියන්නේ හොදෝද මඩේ දානවා තමයි. ඒ නිසා මෙතන කියන්න තියෙන්නේ ඒ විවේකයේ පිණිස යනකොට බුදුජානක අපිට දීලා තියෙන්නේ කාය විවේකයේට කාය දුස්චරිත වචී දුස්චරිත දුරු කරන සීලය තමයි. සීලය හැමදාම ප්‍රතිවීක්ෂා කරලා බලන්න ඕනේ අදි සීලයක් බාටපත් වෙනවද කියලා. නැත්නම් අදි සීලයක් බාටපත් කරන්න කොහෙද ඉඩ තියෙන්නේ කියලා. ඒක ප්‍රයෝජන ගන්න නැතුව ආයෙත් ජැක්කෙක් ගහලා ආයෙ පාත් කරනවා නම් තියෙන ගොහරුව තව තව මඩ වෙවි වාහනේ එරණ එකයි වෙන්නේ. ඒක තමයි හොදෝදමලේ දානවා කියන්නේ ඕකට තමයි. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ චේතනා සංස්කාර ගැන කළ ධර්මදේශනාදී හිතන හිතවිලි. හිතෙන හිතවිලියයි කොටස් දෙකක් සඳහන් කළා. ඉතින් අපි වගේ කීත්තේ හිතන හිතවිලි වලට පමණද? ඔව්. හිතන සහ හිතෙන හිතවිලි වල වෙනස තවදුරටත් උදාහරණ කිහිපයක් සහිතව අපිට අනුකම්පාවෙන් පහදා දෙන්න. ඒ කියන්නේ අහම්බෙන් අපිට සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි බලනවා, පේනවා කියන එක වගේ, අහනවා, ඇහෙනවා කියන වගේ අපිට දැන් හෙට විභාගයක් තියෙනවා නම් අද හවස අපි ඒකට කටපාඩම් කරලා මතක තියාගෙන ඉන්නේ ඔක්කොම අපි චේතනාපූර්වක කරන්නේ. නමුත් සමහර වෙලාවට ඉඳපු ගමන් පසුබිමට සාපේක්ෂ නැතුව එකපාරට එක එක හිතවිලි එන්න පටන් ගන්නවා රාගද හෝ ద్వේෂ හෝ මොකක් හරි ආදන්. එතකොට අපිට පේනවා මේ මේ හිතවිල්ල ආගන්තුකයි කියලා. ඒකට උඟාක් වෙලාට ඒ වගේ වුණා හිතෙන හිතවිලි හිතන හිතවිලි නෙමෙයි මේ දෙක වෙන් කරනවා කියන එක අමාරුයි. ඒක තමයි මම අර මේ පොත රෙකමන්ඩ් කරුවේ thought without a thinker හරි ලස්සනට පෙන්ලා දීලා තියෙනවා මේ ඒව අපේ යන්ත්‍රේ පාවිච්චි කරගෙන වෙන කවුද වැඩ කරනවා වගේ. ඒක ඔය මේ ආටනාටි සූත්‍රයේ තියෙනවා යකෙකුට නැත්නම් ප්‍රේතෙකුට කොහරි යන්න ඕන නම් ඒ පැත්තට යන කුමාරයෙකුට හරි කුමාරියෙකුට හරි වැහිච්චාම අතෙන් ගිහලා බහලා යන එකයි තියෙන්නේ. ලිෆ්ට් එකක් නිකන් හම්බ වෙනවා. ඒ කුමර වාහන කුමරි වාහන පාවිච්චි කරන බව ඒක එහෙම ලියලා තියෙනවා. ඒ වගේම නැත්තම් එයාට උසිගැන්වීමක් කරනවා මෙහෙට ඵලයන් කියලා. ගිහිලා ආවේශ වෙනවා. ඉතින් ගියාට පස්සේ මනසට තේනවා මේ මොකට මම මෙතෙන්ට ආවත් දන්නේ ඒ වගේම එකක් හිතවිලි වලක් තියෙනවා. හැබැයි ඒ නිසා එන හිතවිලි නරකයි කියන්නේ නැත්නම් හොඳයි කියන්නේ නැත්නම් මේක දිහා බලාන හිටියොත් සමහර හිතවිලි ওই දේශපාලන සමාජික ආර්ථික වශයෙන් අපිට අපි කොතන කරි කල්පනා කරපෝ පසුබිමට සාපේක්ෂ හිතවිලි. උගාක් දේවල් එහෙම නෙවෙයි. ආන්නේ ඒ හිතවිලි අචේතනික අසංස්කාරික සිදුවෙන හිතවිලි අඳුර ගන්න පුළුවන් නම් ඇත්තටම අපේ වොරීස් ගොඩාක් අහක යනවා. අපි ගොඩාක් වොරි කරන්නේ ඔන්න ඔයගෙ නිකන් අහම්බෙන් එන අයාල යන හිතවිලි. මම කියන්නේ මේ පාළුගේ වළම් බින්දින හිතවිලි. ආවට පස්සේ ඉතින් අපි අන්තිමට දන්නේ නැහැ මේක හිතුවද හිතුණද කියලා. පස්සේ පස්චාත්තාප වෙනවා. ඒවට දීලා තියෙන අසම්පජාන මනෝ සංඛාර කියලා. අසම්පජාන වචී සංඛාරක් තියෙනවා ඒක පාට නිකන් වචන කී වෙනවා. අසම්පජාන කාය සංඛාර තියෙනවා භාවනා කරනකොට අතහෙල්ලෙනවා. ඒ වගේ නිකන් සමහරු ඉන්නකොට නිකන් අත ඇඟිල්ල හොල්ලොල්ල ඉනවා කකුල හොල්ලොල්ල ඉනවා. වගේ චරිත ලක්ෂණ තියෙනවා. ඒව ඔක්කොම ඊට කලින් ප්‍රෝග්‍රෑම් වෙච්ච එකක් දුවන්නේ. ඒව මම කිව්වොත් මගේ කිව්වොත් ආත්මය කරගත්තොත් අනිවාර්යයෙන්ම මේ පුද්ගලයාගේ තරම් නොවන ක්‍රියාකාරකම් නිසා පශ්චාත්තාප වෙනවා. ඒක ගොඩාක්ම රිලීස් එකේ නෙමේ විතක් විතක්ක විජේ කියන එකේ. අපි දෙයක් ගැන නැවත නැවත විතර්කණය කරන්නේ තමන්ගේ සුභසිද්ධියකට නිකන් ආර්ථික දේශපාලන සමාජික සුභසිද්ධියක් නම් කමන්නේ. ඒක මොකක් හරි දෙන එහෙම නැත්නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පැත්තට යන එකක් නම් කමක් නැහැ. ඒ යවන එකක් නෙවෙයි යන එකක් නෑ. එහෙම උඟාක් වෙලාට හේති වල එහෙම අන්තර්ගතයක් නෑ. ඒ අන්තර්ගතේ නැති හිතවිලි අඳුනා ගන්න පුළුවන් නම් අඳුනාගත්ත පමණින් ඒව මේ බොල් වෙනවා ගබ්සා වෙලා වැටෙන්න පටන් ගන්නවා. ඒක අමාරු මොකද අපි අර බලනවා බැලිනවා පෙනෙනවා අහනවා ඇහෙනවා කියන එක පිළිබඳව සැලකිලිමත් නැති නිසා අනිත් එක භාෂාවේ තියෙන කර්මකාරක කතුරුකාරක ભેදේ ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කිව්වහම ඒක මහා ගැඹුරක් තියෙන. ඇත්තට මේ ඒ ඒ විෂය ගැන මම මේ පොදුවේ කතා කරාට ඕනෙම භාෂාවක ග්‍රැමර් වලට මම හරිම දුර්වලයි. සිංහල ග්‍රැමර් වලට ගියත් එච්චර මම ඉගෙනගෙන නෑ එච්චර. නමුත් එතන තමයි අපි අහුවෙන්නේ. නමුත් ඔය දේශපාලනඥයා එහෙම නැත්නම් ඔය නඩු නීති කතා කරන එක නම් හරියටම දන්නවා. මෙතන දාන්න ඕනේ ඇක්ටිව් වොයිස් එකද පැසිව් වොයිස් එකද කියලා. එතකොට Taman බේරිලා වැඩේ කරන්න පුළුවන්. අනේ ඒක කතා කරන වචනවල අපි වග උනේ නැත්තම් අනිත් මනුස්සයල වෙන මොකද්ද තේරෙන්නේ අපි කතා කරන්නේ මොකද්ද එකක් අනිගම ප්‍රශ්නයක් ඇති වෙනවා අන්න ඒ ක්‍රමයට කියලා තමයි ඔය හිතවිලි වල හිතන හිතෙන කියන එක අල්ලා ගන්න පුළුවන් වෙන්නේ නමුත් මේ අදහස හිතට දාගත්තට පස්සේ Taman ටිකක් ප්‍රතිවේක්ෂණය කරන්න පටන් ගන්නවා මම මේ කරන්නේ අවශ්‍ය දෙයක්ද නැත්නම් මහතුලින් කෙරෙනවද මම මේ කරන්නේ අවශ්‍ය කතාවක්ද? එහෙම නැත්නම් නිකන් මම නිකන් ඉන්නවට කතා කරනවද? නැත්නම් මේ හිතන එක මට ප්‍රයෝජනක් පිණිසද? නැත්නම් නිකන් ඉන්න බැරිකමට කරනවද කියන එක බලාගත්තාම ඒ ඒකට අවශ්‍ය දේ හිතන කියන කරන தත්වෙදී නම් සදාචාරාත්මක වගකීමක් වෙන්න පුළුවන් අනිතව වෙන්නේ නැහැ. එතකොට අනික් වේවල් වෙන තැන් වලින් මඟ හරින්න ඕනේ. ඔය සාමාන්‍ය පාටිස් වලට ගියාම එහෙම නැත්නම් ඔය සමාජශීලී වුණාට පස්සේ ඉතින් ඔය කතා කර කර ඉනවා. අන්තිමට බැලුවාට පස්සේ දඬ පොත ඔයලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. දහන්නේම නැතුව විශාල අකුසල කර්ම රැස් වෙලා. ඒකෙන් පරිසං වෙනවා කියන එක ලේසි නෑ. මොකද එතකොට අපි සමාජශීලී නැහැ, පසුගාමී කියන වගේ සමාජයෙන් එන ආකල්පයක්. නමුත් අන්තිමට කර්ම වලට අපිනේ ගෙවන්න ඕනේ. පුළුවන් තරම් පරිසං වෙන එකයි තියෙන්නේ. එතනදී පින් කරන්න යෑමේදී සහ පව් නොකර සිටීමේදී විශාල වෙනසක් තියෙනවා. පින් කරන්න යෑමේදී හරියට ওই වගේ මේ නොහිතපු දේවල් හිතෙනවා නොක හිතා හිතපු නැති දේවල් කතා කරන්න වෙනවා ක්‍රියා කරන්න වෙනවා. නමුත් Taman තීන්දුව කරගත්තොත් පව් නොකර සිටීම පින් කරනට වඩා අතිශ්‍රේෂ්ඨයි කියලා ලොකු බේරුමක් බේරෙන්න පුළුවන්. ඒ නිසා සබ්බපාපස අකරණං ඒකයි වැදගත් ඊට පස්සේ තමයි කුසලස්ස උපසම්පදා. අපි සාමාන්‍ය ආගමේ කරන්නේ කුසලස්ස උපසම්පදා ඉස්සරහින් තියලා පස්සේ සබ්බපාපසා කරන කරන්න හදනවා. සබ්බපාපසා කරන වෙන්නෙම නෑ හැබැයි. පින්කම් කරන්න ගියාට පස්සේ හරි පටලවිලි ඇති කරනවා. ඒ නිසා කොයි දේ කරුවත් සතියෙන් කරන එකට ගියාම ඒක හරියට මේ ආරස්සාව safety first method එක පණින්න පෙර හිතා බලනු කියන එක කරලා දෙනවා මේ වැඩේ මම කරන්න ඕනේද මේ වචනේ මම කතා කරන්න ඕනේද මේ හිතවිල්ල මං හිතන්න ඕනද කියලා පුංචි අවස්ථාවක් දෙනවා Mark Epstein Epstein. He has written number of books, Thought Without a Thinker, Psychotherapy Without the Self, uh, Breaking Apart Without uh, without falling apart, uh, break, breaking away and without falling apart. It's all a very bright books. Mark Epstein, uh, when you go to the, uh, the website, you can get it. And uh, they are really enlightening because he has done mindfulness first and then the Western psychology. And he is now driving through uh, the mindfulness-based method to understand who am I kind of thing. ඔබ වහන්සේගේ පැරණි දේශනාවක ලෝකයේ බයෙන්ම ජීවත් වෙන්නේ තිරිසන් සතුන්යයි කියුණා. ඊළඟට බයෙන්ම ජීවත් වෙන්නේ ගැහණිය දෝයි මට හිතෙනවා. විටක සමාජය තුලින් ගැහණිය ඇති වීමේ සිටම ඇගේ සිතුල්තොට දැමෝ සංඥා රාශියක් දෝයි හිතෙනවා. සමාජය තුල ගැහණියගේ තත්ත්වය ගැන මට වැඩි ගැටලුවක් නැත. මගේ ගැටලුව ස්වාමීන් වහන්සේ නමක් සමග ගෞරව සම්ප්‍රිතව ගැහණියක් හැසිරීතු ආකාරය කොමක්ද යන්නේ. මේ නිසා ධර්ම ගැටලුවක් පවා සාකච්ඡාවට පසුබෑමක් මාතුල ඇත. අපට අනුකම්පාවෙන් කරුණාවෙන් මේ පහදා දෙන්න මේ සඳහා ඇති භික්ෂු විනයත් දේශනා කරන්න. බුදුජාන් වහන්සේ සඳහන් කළා තියෙනවා අංගුත්තර නිකායේ මම මේ කතා කරන්නේ <clears throat> පිරිමි කෙනෙක්ගේ පැත්තෙන්. මගේ සර්වඥතා ඥාණයට පේන්නේ නැහැ පුරුෂයෙකුට ස්ත්‍රියව තන මන බඳින රූපයක් හෝ සද්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ පහසක් හෝ ඒ නිසා ඒ පැත්ත ගැන පරිසංගුණේ නැත්තම් Brahmacharya කරන්න බෑ. ඒක නිසා පුළුවන් තරම් safety first method එක පාවිච්චි කරන්න. ඊට පස්සේ කියන ස්ත්‍රියවකට පුරුෂයෙකුගේ රූපේ, සද්දේ, ගන්ධේ, රසයේ සහ පහස තරම් මන බඳින තව දෙයක් ඇත්තේ නැහැ. ඒක නිසා Brahmacharya රකින්න කැමති නම් කරුණාකර යන්නයි කියලා ඊට පස්සේ ඒකට සම්බන්ධ මේ කාරණාව මෙහෙම කියලා විස්තර කරලා දීලා තියෙනවා. ඒ බුදුරජාන් වහන්සේ වැඩ ඉන කාලේ අම්මයි පුතයි දෙන්න පැවිදි වෙලා දෙන්නම අරණ්‍ය ගත කරලා තියෙනවා. වස් කාලේ ඉවර වෙන්න ඉස්සලා අම්මයි පුතයි රමණේ කරලා. පස්සේ බුදුරජාන් වහන්සේට ආරංචි වෙලා තිනවා මෙන්න මෙහෙමයි මේ දෙන්නාගේම භික්ෂුත්ව ඉවරයි. දෙන්න දෙන්න මේ මෛතුන සේවනය කරලා. බුදුරජාන්සේ මොනවක් කියන්නේ යකෝ මේකට අම්මා කියලාවත් හිතුන්නේ නැද්ද කියලා අහනවා. එච්චරයි. ඇසුරට ගියාට පස්සේ කොතන මල පණිනවද දන්නේ නැහැ. ඒ කියන්නේ පෙට්‍රෝලුයි ගින්දරයි ගෑවෙන්න ඕනේ නැහැ පත් වෙන්න. කිට්ටු කරන එනකොට එක තැනකදී බක්කලා අල්ලනවා. ඒ නිසා මේ සාසනය විතරයි Brahmacharya කියන එකක් කතා කරන්නේ. වෙන කිසිම සාසනයක නැහැ. Brahmacharya කියලා කියන්නේ සම්පූර්ණ තමන්ගේ මේ අබ්‍රහ්මචාරී ඒකෙන් වැළකීලා ගත කරන එක. ඒ නිසා පුළුවන් තරම් ඒ භික්ෂුවගේ Brahmacharya ආරක්ෂාව පිණිස ਸਰුවචනාංශේ නීති හරි ගසලා දීලා තියෙනවා. සමහර ඒවා මොනවද කියන්නේ ප්‍රතිසංශෝධනය කරලා තියෙනවා. ඊට පස්සේ භික්ෂුණීන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට වැඩිය ඉතාම දැඩිව භික්ෂුන් වහන්සේලාට පාරතික හතරක් තියෙනවා භික්ෂුන් වහන්සේලාට අටක් තියෙනවා. ඒ කියන්නේ Taman එක්ක ඉන්න තව භික්ෂුන් වහන්සේ නමක් ඒක අමාරුවක වැටිලා ඒක හෙලි කෙරුවේ නැත්නම් හෙලි කරපු නැති එකනත් අමාරු වෙරෙනවා. මේ මේ කිට්ටුවකවත් බෑ ඒ තරම්ම පිරිසුදු යන්න ඕනේ. ඊට පස්සේ තියෙන ශික්ෂා ඒව බරපතලම ශික්ෂාපද ඒකට භික්ෂුත්ව නැති වෙනවා ඊට පල්ලෙහා තියෙන ශික්ෂාපද සත්තමයි තුන වගේ ශික්ෂාපද වල පෙන්නලා තියලා තියෙනවා මේක සිද්ධ වෙන්නේ දස්සන සවන සමුල්ලේපන සහ සංසග්ග කියන ක්‍රමයට ඉස්ලාම දැකීමේ ආසාව ඇති වෙනවා ඊට පස්සේ ඇහිීමේ ආසාව පහළ වෙනවා සමුල්ලේපනය කියලා කියන්නේ මේ එකතු වෙලා කතා කරන්න ආසාව ඇති වෙනවා ඊට පස්සේ ආලිංගනය කිරීමේ ආසාව පහළ වෙනවා ඊට පස්සේ මෛතුන සේවනට යනවා ඒ නිසා මේ ක්‍රමයේ දන්න නිසා මේ එක දෙක එනකොටම පරිසං වෙන්නේ කියලා කියනවා. ඒක කියලා තියෙනවා මේ උපමාවකට මේ වෘක්ෂ දේවතාවෙක් විශාල ගහක බොහොම ජයට ඒක තමන්ගේ මේ විමානය කරගෙන ඉන්නකොට කුරුල්ලෙක් ගිහිල්ලා කොහොල්ලා ගෙඩියක් කාලා කොහොල්ලා ගෙඩිය ඇටේ ගෙනල්ලා අර ගහක අත්තක උලනවා කොහොල්ලාට කියන එක දන්නවද මන් දන්නේ පිළිලි જાතියක් තියෙනවා. ඒකේ මේ හොටු ගෙඩි කියලාත් කියනවා. ඒකට කොහොල ගෙඩි කියලාත් කියනවා. ඒවා පූර්ණ පිළිල නෙමෙයි අර්ධ පිළිල. ගොඩක් වෙලාවට අඹ වල දොඩම් වලේම හැදෙනවා. ඒ ගෙඩියේ මේ මිදි ගෙඩියක් වගේ මැද තියෙන තනි ඇටේ නේ වැල වැල මදුලා කොස් ඇටේ වගේ ඇටේ ඇලෙන සුළුයි. වටේ තියෙන පැණි රහ නිසා කුරුල්ල ගිහලා කනවා. කෑවට පස්සේ හොටේ ඇලෙනවා. ඌ ගිහලා තව ගහකයක හොට උලනකොට ඒ අතින් තමයි ප්‍රචාරණය සිද්ධ වෙන්නේ. ඉතින් අර අර භුක්ෂ දේවතාව දැනගන්නවලු ඔන්න මගේ අත්තක කෝල් ඇටයක් ගැලුණා ඇලුණයි කියලා. ඉතින් ආ හිතනවලු දැන් ඉඩෝර කාලේනේ ඕක වෙයිලා වැටි. ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්නකොට ඔන්න වහිනවලු. බහපුවම අර හොඳට මස් පිළිලා ජුජුප්සෙක් වගේ හැදිලා ගහට අල්ලනවා. ඉතින් හිතා ගන්නවලු මං හිතුවට ඉඩෝරයක් නෙමෙයි ආවේ වැස්සා. ඔන්න ඕක මැරලා ඇයිනේ. කිව්වට මොකද ඕකේ එක මුලක් බහිනවා ඇතුළට. බැසර පස්සේ දැන් හොඳටම තේරෙනවා ගහ උරා ගන්න ඕජාව යා ගන්නවා. ඊට පස්සේ හිතා ගන්නවා ඉතින් මයි ලොකු ගහේ එකාත්තකනේ ඔක තියෙන්නේ. දැන් ඉතින් එහාට තියෙන අතු මැරෙන්න පටන් ගන්නවා. ඒ කොහොල්ල ගස ඇච්චම හැටි. ඒක කමන්න ඕක මැරුණට මුළු ගහ තියෙනවනේ කියලා ඉන්නවලු. එතකොට ඒ පැත්ත ඉවරනට පස්සේ මුල අනිත් පැත්තට බහිනවා. බැලලා මහ කන්දට එනවා. ඒක කියන හරි මුළු අත්ත වැටෙන ප්‍රශ්නයක් නැහැ නේ. ඊට පස්සේ අත්ත දිගේ ඉහළට යනවා. උඩ කොඳ නැති උනාට කමක් නැහැ නේ කියලා අන්තිමට ඇවිල්ලා මුළු ගහම වන වෙච්ච දවස වෙනකන් ඒ වෘක්ෂ දේවතාවා හිතාන ඉන්නවලු නෑ නෑ මට කොහෙන් හරි ඉඩ එන්න පුළුවන් කියලා. ඒ වගේ තමයි කියලා තියෙනවා. මේ කාම ආසාවට ඉඩ දෙනකොට ඕක වුණාට මම පාරස වෙන්න පුළුවන් කියලා කියන නිසා පුළුවන් තරම් දුරින් දුරවස් කරන දුරවන් කරන අදහසකින් තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම සම්ප්‍රදාන කුල රටවල් වල ලංකාවේ ටිකක් හොඳයි. තායිලන්තේ ඉතාමත්ම ඈඩ් කරලා තියෙන කවදාහත් භික්ෂුවකට යමක් පූජා කරන්නවත් දෙන්නේ නැහැ. ස්ත්‍රියවකට ලේන්සු එළුවට පස්සේ ලේන්සු උඩ තියන්න තමයි තියෙන්නේ. ඒක නිසා කාන්තාවක් ඇවිල්ලා සාමාන්‍ය සනමකට දාන ටිකක් බෙදුවොත් ව්‍යංජන දීශය පූජා කරුවොත් තායි ආම්දුරු බයිනෝ. විනී නීති දන්නේ නැහැ කියලා. ඒ මොකද හේතුව ඒ තරම්ම මේකට පෙට්‍රෝලුයි ගින්දරයි වගේ තමයි. අං වෙච්ච ගමන් කොයි වෙලාවේ ගිනි ගන්නවත් දන්නේ නැහැ. ඒක නිසා මේ ශාසනයේ පැවැත්ම සඳහා පෙන්ලා දීලා තියෙනවා පුළුවන් තරම් ඈඩ් කරලා. Tamange අම්මගේ අම්මා එක වුණත් ඒ නිතර නිතර ඇසුරට ගියොත් මේ ප්‍රශ්නේ වෙන්නේ නිසා. ඒක නිසා කියලා තියෙනවා Taman ඔරුවක ආමන් කරද්දී එකට ඔරුව පෙරලෙනවා. ඔළුව වෙනකොට Tamange අම්මම වතුරේ ගිලෙනවා දැන්. ඉතින් ඒ වෙලාවේදී Taman කොහොම හරි දණිපණි ගහලා ඔලුවට කොට වුණත් අත දෙන්න එපයි කියලා තියෙනවා. සිවුර ගලවලා සිවුර දාන්නයි කියලා තියෙනවා. පුළුවන් නම් එලිලා එන්න. අත දුන්නාට පස්සේ ඒ ඒ එන පහසෙන් පවා වෙන්න පුළුවන් කියලා ඒ අටුවජෝගේ වල නිකන් තවදුරට ඕක පතුරුවල පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒ මවට වුණත් ඒ නිසා වෙන ඕනම ස්ත්‍රියක් වෙනකොට දර්ශනය, ශවණය ඊට පස්සේ තමයි ටච් එක. ආලිංගනය. ඒ මට්ටමින් තුنين ගියාට පස්සේ ඊට පස්සේ අරක සීමාව පැනලා යනවා. ඒ නිසා ඒක ගැන ප්‍රවේශම් වීම තමයි මේකෙදි කියලා තියෙන්නේ. ඒක නිසා ඇත්තටම මේ වැඩිම බයෙන් ජීවත් වෙන්න ඕනේ ගෑණිය දෝයි මට හිතනවා කිව්වට බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙන සතිය තුලින් යන ගමනට මේකෙන් එන බාධා හුඟා අඩුයි. සත්‍යමත් වීම සඳහා ඒ බාධාවක් ඇති වෙන්නේ නමුත් ඊට පස්සේ ඇති කරන අර සම්පූර්ණ විවේකී ජීවිතයක් තියෙනවනේ. අරණ්‍යගත වෙලා මේ මේ පැවිදි වෙලා වගේ ඉන්න ගියාම ඒ දෙක අතරදී විශේෂම අපේ මෙනින්නාන්සලා ඉන්නවා අපේ සිල්මෑනිවරු ඉන්නවා ඒගොල්ලත් එක්ක කතා කරලා බලන්න ඒ ගිහිව ඉඳගෙන ඒ කරන වැඩෙත් ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ Tamanට අයිති වෙන මේ වගකීම් බාහිරත් එක බලනකොට සතිය පැවැත්වීමට කොයි එකද වඩා පහසු කියලා. මේකෙදී එක එක්කනාගේ එක එක මත තියෙනවා. ඒක නිසා මේ මේක සඳහා බලන කියන යනකොට මොනම විවස්ථාවකින් හෝ මොනම ශිල්පදයකින් හෝ මේ ඔය කියන ලක්ෂණය අපිට බ්‍රිජ් කරන්න පුළුවන්ද කියන එක දිගටම යන ප්‍රශ්නයක්. නමුත් අපිට විස්තර කරගන්න පුළුවන්න්නේ විනය ශික්ෂාව හැටියට බලනකොට භික්ෂුවක් භික්ෂුණියක් එක්ක භික්ෂුවක් සිල්ලම්මා කෙනෙක් එක්ක භික්ෂුවක් ස්ත්‍රියාවක් එක්ක පිහිටිය යුතු ආකාර එහෙම නැත්නම් ස්ත්‍රියාවක් වශයෙන් තමන් භික්ෂුවක් එක්ක කටයුතු කරනකොට සිල්මෑණි කෙනෙක් එක්ක මේනි කටයුතු මොනවද දීලා තියෙන නීති පද්ධතිය කියලා දැනගත්තොත් අපිට ඒ මට්ටමේ ඉඳගෙන ගොඩාක් විවේකීව ඉන්න පුළුවන් ඒක පවුලේ කට්ටිය වගේ ඉන්න පුළුවන් නමුත් ඒ නීති කඩාගෙන යන්න පටන් අරගත්තොත් ඊට පස්සේ අපි හිතුවට වැඩිය අමාරු තත්යකට වැටෙන්නේ සයි සරුවචනශේ මේවා දේශනා කළා තියෙන්නේ. ඒක සඳහා මාතුකාම සංයුත්තය එහෙම නැත්නම් ඒ වෙනමම කොටස් තියෙනවා. සරුවචනාංශේ ස්ත්‍රීන් පිළිබඳව භික්ෂුවක් දත යුතු කරුණු විනයෙත් තියෙනවා සංයුත නිකායෙත් තියෙනවා. ඒක කියවලා බලනකොට මේ ඇති හැටිය පෙන්ලා තියෙනවා. හැබැයි ඇති හැටිය දිහා බලනකොට සාමාන්‍ය හැකින් භික්ෂුවගේ භික්ෂුණ ස්ත්‍රියාවගේ පැත්තට බොහොම අවාසිදායක කරුණු වගේ තමයි පේන්න තියෙන්නේ. ඒක කියන්නේ ආවේනික දුකක් කියලා. ස්ත්‍රියාව කෙරේ තියෙන ආවේනික දුකක් කියලා. නමුත් හැබැයි වෙලා තියෙන්නේ මේ මගේ මම බලනකොට ඔය ගෑනු නැකතින් ඉපදිච්ච පිරිමිත් ඉන්නවා. පිරිමි නැකතින් ඉපදිච්ච ගෑනුත් ඉන්නවා. ඉතින් ඒ නිසා ඔය ස්ත්‍රීකම ස්ත්‍රීකම වශයෙන්ම තියාගෙන ඉන්න ගෑනුණකටින් ඉපදිච්ච ගෑනුයි. නැත්නම් පිරිමින ප්‍රතිච පිරිමි වගේ විතරක් නෙමෙයි ගෑනුණකටින් ඉපදිච්ච පිරිමි සහ පිරිමින ප්‍රතිච ගෑනු ඉන්න නිසා මේක ටිකක් කලවම් සමාජයක් තියෙන. ඒ නිසා බලා ගන්න ඕනේ කොහෙන්ද නැකත කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අනිත් එක තමයි මේ ඔය මේ මම මේ කියන්නේ කියලා හරියට මම බැනුම් අහනවා. මේ විපස්සනාවේ උද්‍යප්පේ ඥාණයෙන් එහාට ඥාන පිරිමකම නැහැ. කාටට යන්න ඕනේ නම්. එතනින් එහාට කරස මොකක්වත් නැහැ. ඕන දෙයක ඇති එතනින් මෙපිට තමයි රණ්ඩුව තියෙන්නේ. උද්‍යප්පේ ඥාණයෙන් එහාට ගියාට පස්සේ මේ කරන කෙනාටම තේරෙනවා මේක මේ මේ අඳුනා ගැනීම එක යන්න බෑ. සංඥා ටික බිම තියන්න ඕනේ. මම ගෑණියක්ද, පිරිමියෙක්ද, පැවිදිද, නොපැවිදිද ඔක්කොම තියෙන්නේ උද්‍යප්පේ ඥාණය දක්වා පමණයි. ඒ කියන්නේ සම්මුතිය බරපතල බලපෑමක් තියෙනවා. එහාට ගියාට පස්සේ නෑ. ඒක දසක නිපාතයේ ලස්සන සූත්‍රයක් තිබුණා මට ඒක මතක් වෙන්නේ නෑ. ඒ ගෑණිගේ ගෑණි ලක්ෂණත් පිරිමිගේ පිරිමි ලක්ෂණත් මේ ඔක්කොම බලපානවා ඇත්ත වශයෙන්ම මේ සම්මත ලෝකේ. නමුත් බුදුහාමර පෙන්නනේ සම්මතය කඩාගෙන යන්න. කඩාගෙන යන්නේ මග්ගා මග්ග ඥාන දර්ශනේ පැන්නුවට පස්සේ. ඒ කියන්නේ විසුද්ධි වලින් හතරක් පැන්නුවට පස්සේ හැම දෙෙම ඇති වෙන නැති යන දේවල් මිසක්කා මේක ස්ථිර පවතින ස්ත්‍රීගේ ස්ත්‍රීලිංග පිරිසගේ පුරුෂලිංග ගති ලක්ෂණ ඒව ඔක්කොම සම්මත බව තේරෙනවා. මෙපිටනම් රණ්ඩුව තියෙනවා. සම්මුතිය දිගටම රණ්ඩුව තියෙනවා. අපි උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් પરමාර්ථ පැත්තට ගියාම මනුසකම ඉතුරු වෙනවා. ඥාන පිරිමි කමේ තියෙන මේ සම්මුති සම්මත ලෝකයට සීමා කරලා ආධ්‍යාත්මික ගමන කරගෙන යන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ උද්‍යප්පේ ඥානෙ පන්නනවයි කියන එක ජනගහනේ 100ට කොච්චර දශම ගානකට කරන්න පුළුවන් කියන එක. ඔබ උගාක් අමාරුයි. සෑහෙන කැපකිරීමක් කරන්න ඕනේ. විශේෂයෙන්ම රුචි අරුචිකම් සංඥා කැපකිරුවට පස්සේ තමයි යෝධ්‍යබ්බේ ඥානෙට එන්නේ. ඒක නිසා උත්සාහ කරන්න ඕනේ මේක දැනගෙන ඒ ලිංග වේදේ සලකන්නේ නැති ශේස්ත්‍රයේට ඒට ගිහිලා වීසා එකක් අරගන්න කොහොමද? ඔව් ඒ කියන්නේ වස්වසන කොට එහෙම නැත්නම් ඒ භික්ෂුණියකට භික්ෂුණියගේ ආරස්සාව තියෙනවනේ. දැන් අපි ඒක සාකච්ඡා කරමු නැති පැත්ත භික්ෂු භික්ෂුවක් ඉන්නකොට භික්ෂුගේ පෞරුෂත්වයේ සහ පරිශුගතිය නිසා සාමාන්‍ය හොරුන්ගෙන් එන කරදර අඩුයි. භික්ෂුණියකට වැඩි. කාමාපරාධකාරයන්ගෙන් සහ සල්ලාලයින්ගෙන් එහෙම නැත්නම් දේවල් කඩා ගන්න. ඒ නිසා භික්ෂුණියකට යම් යම් තත්ත්වවලදී භික්ෂු ආරාමයකට කිට්ටුව වස්වසන කොට එහෙම ඉන්නේ කියලා නීති දාලා තියෙනවා. හැබැයි එක එක කාලයට බෑ. ඒ වගේ නිකන් හරි අමාරු සියුම් අවස්ථාවල අඳුල්ලා තිනවා භික්ෂුණියක් කියලා කියන්නේ භික්ෂුවගේම සහෝදරියක්. නමුත් භික්ෂුවගේ Brahmacharyaත් රැකගෙන ඒ භික්ෂුණියගේ තියෙන ඒ සාසනික දේට අවශ්‍ය ආරක්ෂාවක් දීගෙන යන ගමනක් භික්ෂු භික්ෂුණීන් අතර තියෙනවා. ඒක මේ කොහොමද කියන්නේ ඒකේ අනතුරුදායක සීමාවල් වලට එන්නේ නැතුව ගත කරනවා ඒ භික්ෂුණී විභංගයේ සඳහන් කරලා තියෙනවා භික්ෂු විභංගයේ සඳහන් කරලා තියෙනවා ඒක නැවකට නගින්න එපා දෙන්නෙක් එකතු වෙලා ඒක බස් එකට නගින්න එපා සංවිධානය වෙලා කියන්න බෑ ගියොත් මේ එයාට මුලින් ආපත්‍ය සිද්ධ වෙනවා. පස්සේ ඒව දිගට දිගට කරන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්න මතුවෙනවා. නමුත් Taman ගියාට පස්සේ එතන හිටියානම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. සංවිධාන වෙලා යන්න එපාන්නේ වගේ අඩු ගානේ භික්ෂුණියක් විසින් උයන්න පටන් ගත්ත බතක් ගණ්ඩත් එපා කියලා කියනවා. භික්ෂුවක් ගිහියෙක් විසින් පටන් ගත්ත බතක් භික්ෂුණිය උයලා හරි ගස්සලා පස්සේ බෙදුවට කමන්නේ නැහැ. ඒ කියන්නේ භික්ෂුණියක් පින්නපාත කරන එනකොට ඒ පින්නපාත පාත්‍රයේ බෙදුවට ගණ්ඩත් එපා කියලා කියනවා. යෝගය එක එක පැති පෙන්ලා දෙනවා මොකද භික්ෂුණීන් හරි ආසයි මේ භික්ෂුණාන්සලට පූජා කරන්නේ. ඉතින් Tamanට හම්බ වෙන පින්න පාතේ භික්ෂුන්ට පූජා කළා Taman බඩගින්නේ ඉනවා. එනිසා කියලා තියෙනවා භික්ෂුණීගේ විචින් පින්න පාතේ බෙදනවා බාර ගන්න එපා කියලා නිවිනේ නීතියක් දාලා තියෙනවා. ඒ පැත්තේ නම් තියෙන ලිංගික ප්‍රශ්න නිසා නෙවෙයි අර සද්ධා වැඩිකම නිසා. ඉතින් ඒ නිසා බලනකොට මම එක දවසක් <laughs> මේ පැවිදි වෙන්න ඉස්සෙල්ලා මට ගොඩක් ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා හිටියානේ. දැනටත් තියෙනවා. ඉතින් ඔක්කොම මට බයිනවා. ඒ සිවුර දාගත්තට පස්සේ නිකන් අපිත් එක්ක අමතර පත ගහන්න එනවා. එහෙම හරියන්නේ නැහැ ඉස්සර වගේ ඉන්න ඉන්න කියලා නිකන්. වරෙන් මචං මහමුදේ නාන්න යන්න ඒ සයිස් එකට. ඉතින් මං කව දැන් ඉතින් බෑනේ දැන් ඉතින් දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලානේ කියලා සින්දුවක් තියෙනවනේ. එහෙම බෑ. ඉතින් ඊට පස්සේ ඉතින් මේ ප්‍රොටෙස්ට්. ඒ දවස්වල අපි කොච්චරත් අපි සානුවෙන් හිටියද හරි මේ කියලා. ඉතින් කියනවා අනවශ්‍ය බයක් ඇති කරන ওই තියෙන්නේ එහෙම වෙන්න දෙයක් නැහැ කියලා. ඊට පස්සේ මම මේ ප්‍රකාශයක් කරා. මං කිව්වා උඹලා දැනගනිලා ඕ ගෑනු ගැන ගෑනු දන්නවට වැඩිය අපි ගෑනු ගැන දන්නවා මොකද බුදුහාමුදුරුවෝ අපිට ටිප් එක දීලා තියෙන්නේ කියලා. ඕනේ නම් වික්ෂුණි විභංගයේ ගියවල බලපන් බුදුරජාණන්සේ ඔය සාමාන්‍ය ගෑනු ආත්මයක් තුළ ගෑණියෙකුට ඉගෙන ගන්න බැරි යථාර්ථය ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. ඒක දන්නේ නැත්නම් මේක කරන්න බෑ. භික්ෂුණීටත් කියලා තියෙනවා මෙන්න මේ ටික දැනගන්න ඕන. එතකොට භික්ෂුණියකට හොඳටම අවස්ථාවක් තියෙනවා පුරුෂයෙක් තමන්ගේ ජීවිතය තුළ අත්දකින අත්දැකීම් වලට වඩා සරුවච්චන් වහන්සේ පුරුෂෙක් දිහා බලලා කියන ක්‍රමේ. ඒක මේ එක්කෙනෙකුට සීමා වෙලා නැහැ. ජෙනරලයිස් වෙලා තිනවා ස්ත්‍රීත්වයේ පෞරුෂත්වයේ. ඉතින් ඒක දැනගත්තට පස්සේ පේනවා මේක මේ බුදුහාමුදුරුවෝ ඇති කරපු එකක් නෙමෙයි. අන්නේ විෂම தත්වයට තියදී Brahmacharya රැක ගන්න නම් common sense තියෙන්න ඕන. මේ දැනුම තියෙන්න ඕන කියලා. ඒ නිසා මේ මේ බුද්ධ ආගම කියලා කියන්නේ අපිට හිතෙන්නේ මේ විද්‍යාව විශ්යන් අනම්මනම් මහා කෙලවරට යනවයි කියලා. ඒකක බුද්ධාගමේ කියන එකේ අරිඹුවක් අල්ලන්න බෑ. බුදුරජාණන්සේ කියලා තියෙනවා වචනයක් හොල්ලන්න දෙයක් නෑ. මොකද ඒ තරම් දැනුම සම්භාරයක් තියෙන. ඉතින් ඒක අවුරුත් එකට කියවන්න අපිට වෙලාවක් හම්බ වෙන්නේ නෑ. වෙලාවත් තියා ගිහියෝ තියා ඇතරම භික්ෂුන් වහන්සේලාවත් දන්නේ නෑ. මොකද මේගොල්ලෝ මේ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න කොහොමද? නීතිඥෙක් වෙන්නේ කොහොමද? දේශපාලනය කරන්නේ කොහොමද? පාර්ලිමේන්තු කරන්නේ කොහොමද කියන එක තමයි සටන. මේ කීයුතු කොටස කියවනවා නම් බුදුරජාණන්සේ දීලා තියෙන භික්ෂුවක් වීමට භික්ෂුණියක් වීමට අවශ්‍ය කරන කොටස් කියනවනම් ඒ සාමාන්‍ය ජෙනරල් සාමාන්‍ය දැනුම එනකොට පේනවා ඒ කිසිම දෙයක මේ අඩුවක් පාඩුවක් නැහැ බොහොම ලස්සනට තියෙනවා ඒ නිසා ඒවට පුළුවන් තරම් ඒවා ටිකක් සමහර විටක ටූ ඇකඩමික් වෙන්න පුළුවන් පුළු පුළුවන් වෙලාවට ඒ කොටස් අරගෙන කියවලා බලන්න මුළු මානව ඉතිහාසෙම ටෙලස්කෝප් කරලා ටැබ්ලට්ස් හදලා තිනවා ටික ටික ටික ටික කියවන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් ඔබ වහන්සේගේ කාලයත් ශ්‍රමයත් කැප කිරීම ගැන ඔබ වහන්සේට හෘදයෙන් හෘදයෙන්ම ස්තුතිවන්ත වෙමි. එමෙන්ම ඉදිරි යෝගින්ගේ සිත සුව පිණිස කරුණු ප්‍රකාශ කිරීමට කැමැත් වෙමි. වලකාගත නොහැකි කැස්සට වඩා ටොෆි කොළ දිග හැරෙන ශබ්දේ යෝගීන්ට බාධා පැමිණෙන බැවිනි. එම කාර්ය බුදු බඳුරට ඒමට ප්‍රථමයෙන් සිදු කරන පැමිණියා නම් එම බාධකය වළකාගත හැකියි හිතේ. MYOB තමාර යෝගීන් උමන්ට වඩා වැඩියෙන් භුක්ති විඳින බව වැටහෙනවා. අපට ලැබුණු දුර්ලභ අවස්ථාන උපරිම ප්‍රයෝජන ගැනීමට ඇති පිළිවෙලින් හැම යෝගීෙක්ම ක්‍රියා කරනවා නම් මේ මහඟු පිනක් වෙනවා නිසකේ. තෙරුවන් සරණයි. මේ MYOB කියන එක මොකද්ද? That is standing. Ah, mind your own business. Eh, සමහර යෝගි නුවණට වැඩියෙන් භුක්ති විඳවන පේනවා. ඇත්තට මේක දෙපැත්තටම හරි sensitive. මේ කියන එක නා ටොෆි කොල කැඩෙන සද්දෙටත් කැඩෙන සතියක් සහිත කෙනෙක්. ටොෆි කොනේ චරිතර ගන්න එකලත් කැඩෙන සතියක් සහිත කෙනෙක්. ඒ නිසා එයත් වගේ බලා ගන්න ඕනේ. ඕක අරගෙන යන්න බෑ වැඩි දුර. ওই සතිය ඔයිට වැඩිය හොඳට ගහට ගලට ඔරොත්තු දෙන විදිහට හදාගන්න මේක හොඳ සිග්නල් එකක්. හොඳ සයින් එකක් මගේ සතිය කැසට කැඩෙන සතියක්. දැන් කියන්නේ ටොපිකොලේට කැඩෙන සතියක්. තවත් අර මේක දාගන්නවා. ඉතින් ඒකට අර මයින්ඩ් යෝන් බිස්නස් කතාවට තමයි මම සහයෝග දෙනවා වගේ පේන්නේ. නෑ ඒක ඇත්තටම අර මේ මම ওই ඉතිසලත් කියලා තියෙනවා වේබු සෑඩෝ මේ නිදර්ශනයෙම අරගෙන පෙන්නනවා. එයා කියනවා භාවනා මධ්‍යස්ථාන ගියාට පස්සේ අපි හැම කෙනෙක්ම complete silence, complete discipline තත්‍යක් බලාපොරොත්තු වෙනවා. මේක ඇත්තටම මේ අපි සතිය පිහිටවන්න යනකොට එන fault finding, irritation, uh, self criticism, pedantic කියන ලකුණු හතර එනවා. මේක සාමාන්‍ය දන් දෙන ගියට එන්නේ නැහැ. භාවනා කරන කෙනාට විතරයි එන්නේ. මේ සතිය පිහිටනකොට අපි අර පෙන්ටප් වෙච්ච එනර්ජි එක ඉස්සර අපි බැනලා ගහලා පිට කරනවානේ. සතිමත් වෙච්ච ගමන් ඒක ඇතුලේ එකතු වෙනවානේ. ඒකත් එච්චාම අපි තුල ඉරිටේෂන් එක වැඩි වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා හැම කෙනෙක්ම මේ වෙන්න ඕනේ. ඒ වගේම තමන්ට තමන් ෆෝල් ෆයින්ඩ් වුණොත් එනවා. මේ self criticism එකක් එනවා. අනුන්ගේ වැරදි හොන ගතියක් එනවා. සියල්ල අකුරට විය යුතු කියන එකක් එනවා. ඒකයි මේ භාවනා කරන සමන්දවල තියෙන හැටි. ඉතින් ඒකේ ලකුණක් තමයි මේක. දැන් අපි ගෙදර ඉන්නකොට හරි මේ කරනකොට ඔළුව උඩින් කවුරු පැන්නත් ගාණක් නැහැ. ඒක අපි කියන්නේ සතිය නෙවෙයි ගත කරන්න අපිට ප්‍රශ්නයක් නැහැ. ඔය මෙතෙන් ආවට පස්සේ අපි ඕනෑමට වැඩිය බලාපොරොත්තු වෙනවා. අපි සංවිධානය කරන අය බලාපොරොත්තු වෙන හදන්නේ සත්‍තරම හැකිතරම් පර්ෆෙක්ෂන් තමයි. ඔය පුද්ගලිකව බැලුවොත් මේක එනවා. ඒක නිසා කවදාකවත් යෝගාවචරයකට භාවනා මධ්‍යස්ථානයක හෝ තමන් පැවිදි වුණාට පස්සේ හෝ අරණ්‍යයකට හෝ ගිහිල්ලා වැඩි කාලයක් හිටියොත් සතුට වෙන පරිසරයක් ලැබෙන්නෙම නැහැ. පර්ෆෙක්ට් භාවනා මධ්‍යස්ථානෝ පර්ෆෙක්ට් අරණ්‍යයක් හෝ පර්ෆෙක්ට් පන්සලක් හෝ නැහැ. පිටින් ඉඳලා බලනකොට නම් පේනවා අනේ අම්මේ ගියා නම් වැඩේ ඔක්කොම හරි කියලා. ගිහිල්ලා බැලුවට පස්සේ බැඳපු කට්ටිය මේක හොඳටම දන්නවා. බන්දිට ඉස්සලා තියෙන ප්‍රේමෙයි බැඳට පස්සේ ප්‍රේමේ හුඟක් වෙනස්. ඒක තමයි මේකෙත් තියෙන්නේ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඕනම තැනකට භාවනා කරන තැනකට ගියොත් දැන් මෙතන ඇත්තටම 30ක් 40ක් 50ක් 60ක් වෙනකොට ඒක හොඟක් අලංගුයි. අර වගේ එනවා බාධා. ආවට පස්සේ ඒ මනුස්සයාට කනගාටු හිතෙනවා යකෝ මෙච්චර වේදම් කරලා මෙච්චර දුර ඉඳලා මෙච්චර ඇවිල්ලත් ඉවරලා බලනකොට බලාපොරොත්තු නැති එකක් එනවයි කියලා තරහ යනවා. ඉතින් ඒ ස්වාමීන් කියනවා ඉතින් ඒක එහෙම තමයි. ඒකයි මේ ප්‍රශ්නේ ලියන්නේ. නමුත් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ පුද්ගලයා හිතන්න තියෙන්නේ මයි ළඟ තියෙන සතිය මයි ළඟ තියෙන ඉවසිල්ල මේ කැස්සට කැඩෙන සතියක්. දොරක් කරන සද්දෙට කැඩෙන සතියක්. ටොපිකොලේට කැඩෙන සතියක් කියලා කල්පනා කරගෙන මේකෙන් දුර යන්න බෑ. ඒ නිසා මගේ ඉවසීමේ ශක්තිය පොඩ්ඩක් වැඩි කරගන්න ඕනේ. සතිය පොඩ්ඩක් වැඩි කරන්න ඕනේ කියලා එයා ගණන් ගන්න තුිටියොත් තව දවසකට ගියාට පස්සේ යාට තේරෙයි. ඒ අතරමැද කැහලා තියෙනවා ඇහිලා නැහැ. ටොපිකොල දිගහැරෙනවා. මොකද ආනාපානෙත් එක්ක ඉන්නේ. ඇහෙන්නේ නැහැ. එතකොට තේරෙන පටන් ගන්නවා මම එදා හිටියට වැඩිය අද අද යම් කිසි ප්‍රමාණයක් සතිය දිනු වෙලා තියෙනවා. ඔහොම ගිය දවසක එයාගේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා අපි ස්තුතිවන්ත කරයිලු දවතාරි කවදා හරි අර මිනිස්සයෝ මට මේක ඉඟි කරපු නිසා තමයි මම මේ ඉස්සරහට ගියේ කියලා. එහෙම නැත්නම් අපි හැමදාම අර සම්පූර්ණ නිස්සද්ද ෆුල් යාකරණිජන් කරපු මැස්සෙක් නැති කුඹියෙක් නැති මදුරුවෙක් නැති පරිසරයක් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒ සංසේ දැන් මේ පොත් මම හිතන්නේ ධම්මාසංශ පරිවර්තනය කරගෙන යන වෙබ්සයිට් එක. ඒකට ඒ කවදා හරි එහෙම ඒ පොඩි පොඩි කරදර කරපු නිසා තමයි අපි උඩාවේ කියලා හිතන දවසේදී කවුරු හරි කැස්සොත් තමන් ඒ ඔළුව උස්සගෙන ඉන්න වෙලාවේදී එයාට හිතෙනවානේ මේ මනුස්සයා දැන් කැස්සට මට හොඳටම ඉන්ඩිකේෂන් එකක් දෙනවා මං ඉස්සර නම් සැලෙනවා දැන් සැලෙන්නේ නැහැ ඒ වුණත් හැබැයි ඒ මනුස්සයාට ස්තුති කරන්න නැගිටලා ගිහිල්ලා ස්තුති කරන්න එපයි කියලා තියෙනවා කල්පනා කළා භාවනාව කරගෙන යන්නේ කියලා. ඉතින් ඒක නිසා අපි හිතන්න ඕනේ සරුවචනාංශේ කැලේකට ගිහිල්ලා. ඒ වගේ භාවනා කරනකොට මොන මොන જાති එන්නේ නැද්ද? ඒ ඔක්කොම ගැන චෝදනා කරන්න හරි මේ ගැන කවදාකවත් කරන්න බෑ. ඉතින් ඒක නිසා ඒ නිල්ලම් භාවනා මධ්‍යස්ථානේ හදනකොට කුස්සියයි භාවනා මධ්‍යස්ථාන එකට හැදුවේ. මොකද සල්ලි නැති නිසා එකම බිල්ඩින් එක. භාවනා මධ්‍යස්ථානේ ඉඳලා පඩි තුනක් බැසලා පස්සේ කුස්සියේ ඉතින් හරීම හරීම ඉඳගත්තාම හරියට සමාධි වෙනවා. ඒ කියන්නේ ඈත සීන් එකක් පේනවා හැතැම්ම 40ක් විතර යනකම්. මේ පැත්තේ කන්ද හරි සීතලයි. ඊයර සමාධිය ප්‍රශ්නයක් නෑ. ඔන්න ඉඳපු ගමන් ලීලා තියෙන ඩෝංගල පොල් ගිරියක් බිඳිනවා. ආ ඔන්න බින්දර වාසිය. ඊට පස්සේ ජරබරස් ජරබරස් ජරබරස්. ඔන්න ඊට පස්සේ පොල් දරපලනවා. ඉතින් නේද තද වෙනවා. ඇයි අර මෙච්චර ලස්සනට ආපු සමාධිය කරලා යනවා කියලා. ඉතින් ගොඩ්වින් එක දෙලා කියනවා මට මුලදී ගොඩ්වින් එතකොට එච්චරම භාවනා එච්චර අල්ලා ගියෙත් නෑ කමනි ගොඩ්වින් එතරම් තමයි මල පිපුනේ. ඉතින් කතා කරලා පස්සේ ඉතින් හැම කෙනාම චෝදනා කරනවා. නමුත් දැන් ගොඩ්වින් කියනවා භාවනාව ශාලාවට ඇවිල්ලා බුදින සෙනක බලනකොට දරපලන එකට කවුරු හරි දාන්න වටිනවයි කියලා. එහෙම නැත්නම් අර සියල්ල හරි ගියොත් බබා දොයි. මම අහලා තියෙනවා ඔය අපි එහි ඉන්නකොට ඔය ඥානාරාම ස්වාමීන්ගේ පරණ කැසට්. එහෙම නැත්නම් ඔය ඔය පරණ ස්වාමීන්ලාගේ හොඳ টොප් එකට කැසට් එක ඇහෙනවනම් විනාඩි 5න් කට්ටිය පුදී. කැසට් එකේ සද්ද හරි නැත්නම් ඉඳපන් කැසට් ප්ලේයර් එක හිටිනවා. හරි මල්ල වර්ධනක හොඳට හරි ගසන්නකෝ කියලා කොහමද මිනිහා හැරලා හරි ඉන්නවා. එහෙම නැත්නම් වෙන්නේ ඔය සියල්ල වෙනකොට අනිත් පැත්තට ඉතින් ඒ නිසා මෙවුවා ඒ පොලොස් නඹුලක් හදනකොට උඩ පහේ ගොඩාක් එකතු වෙන්න ඕනේ පදමෙන්න. හැමදේම එන්න ඕනේ. ඒ නිසා අපි බලමු මේ ලෝකේ නිවන් දකින්නකන් ලෝක නිසද්ද වෙනකන් ඉන්න එකත් අපි සංවිධානය කරනකොට කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔක්කොමලට මෙහෙම වෙන්න ඕනේ කියලා Taman කහින්න යන්න එපා. නමුත් මේ වෙන දේවල් ඒ මනසට නොකර බැරි කමටයි කරන්නේ කියලා හිතාගෙන මම ඒත් ඔය ටොපිකොලොජි කරන කට්ටියට සපෝට් එකට කතා කරනවා නෙවෙයි. ඒක ඒගොල්ලෝ ඒක දැනගන්න ඕනේ. අනිත් එක මේ ඒ කරන වැඩේ වුණත් ඔච්චර චර්චාර නැතුව කරත හැකි ක්‍රමයක් තියෙනවා. ඒකෙදි ටිකක් අපි සැලකිලිමත් වෙන්න ඕන. නමුත් දෙපැත්තම හැදෙන්න ඕනේ කියලා මම කියන්නේ. ඒක පැත්තකට ඔය ඔක්කොම අංග සම්පූර්ණ කරලා ගියොත් වෙන පැත්තකින් මායя අපි බිම දානවා. ඒක නිසා මේ භාවනා මධ්‍යස්ථානෙන් අපිට නිවන ලැබෙන්නේ නැහැ. අපිට අර ගෙදර ඉන්නවට වැඩිය පොඩ්ඩක් ටිකක් හොඳ තත්ත්වයක් හම්බ වෙනවා. අවස්ථාවේ වාසිය අරගෙන පුළුවන් තරම් තමන්ගේ දැරීමේ ශක්තිය එහෙම නැත්නම් ප්‍රතිශක්තිය වඩා ගත්තේ නැත්නම් අපි හැමදාම බුරුම පඬිස්වාංශ කියන්නේ උඟාක් එළවලු මේ ලපටි වයසම කැඩුවොත් ට්‍රාන්ස්පෝට් කරනකොට තැලෙනවා. එතකොට මාකට් එකට යනකොට කහට පිපිලා මාකට් එක කරගන්න බෑ. ඒ නිසා එළවලු හොඳට මෝරලා තිබ්බනම් ට්‍රාන්ස්පෝට් වලදී වෙන ඩැමේජ් එක අඩුයි. ඒ නිසා Tamange සතිය දියුණු නම් Tamanට ඕන තැනකට ගිහිල්ලා ඉතුරු එකෙන් වැඩ අරගෙන යන්න පුළුවන්. උංගාවක්ම බොළඳ නම් උංගාක් ලාමක නම් මෙලෙක් නම් કોઈ දෙයමුත් අපි තැලෙනවා. ඉතින් ඒ නිසා ඒ තැලෙන එකට තමනුත් වග වෙන්න ඕනේ. පිටිමුත් සහයෝගය ලැබෙන්න ඕනේ. ඉතින් ඒකට හොඳම වැඩේ තමයි ඒක නිකන් හොඳටම ජීවිතයට ලං කරගන්න පුළුවන් නේ. Tamange නිකුත් වෙන සද්දවලට හොඳට අහුම්කම් දෙන කෙනාට දැනගන්න පුළුවන් මම මේ කරපු වැඩේ මෙච්චර සද්ද නොවි කරන්න බැරිද කියන එක. අන්න එයාට වාසනාව හම්බෙනවා විවේකකමේ. Tamange වැඩක් කරනකොට ආවට ගියාලා දඩබඩ ගාලා වැඩ කරනවා නම් අපිට විවේකේ ලබන්න වාසනාව නැති වෙනවා. කවුරු හරි ඇවිල්ලා එන උරෙක් වැටෙනවා ඔකට. ඒ නිසා නිතරම බලන්න ඒක උපයන්න ඕනේ. ඒ Tamanට හම්බෙන විවේකේ උපයන්න ඕනේ මොකද්ද වැඩක් කරනකොට පුළුවන් තරම් අඩු ශබ්ද ප්‍රමාණයක් අඩු ඝර්ෂණයක් අඩු ගැටුමක් ඇති වෙන්න කරනකොට ඒකේ හරි ලයක් තියෙනවා ඒක හරි මෝරච්ච ගතියක් තියෙනවා බලාගෙන කෙනෙකුට උනත් සතිය පිහිටවනවා ඒක නිසා අපි දෙපැත්තෙම ප්‍රතිතද කරගන්නයි වෙන්නේ ගරු ස්වාමීන් වහන්සේ සමහර දේ කීවාට පසු ඇයි මට මේ ලෙස මම මේ ලෙස කිව්වේ කියා තරමක ලැජ්ජා හිතවිල්ලක් හිතට නැගී. සමහර විට කියවෙන වචන කරන දේවල් ඇයි මට මේ ලෙස කිව්වේ? කලේ ඇයි ඉක්මනින්ම හිතට හිත ඇනලයිස් කරයි. උදාහරණයක් ලෙස මේදී මම කලේ මගේ මානෙ නිසාද කැපිපෙනෙන පේන කර දෙයක්ද කියාද වශයෙන්. මේ දැන් නිතරම වගේ සිදුවේ. නමුත් සමහර විටක පිටස්තර කෙනෙක් සම්පූර්ණයෙන්ම වෙනත් අයනකම් ආයතනකින් බලනවා වෙන්නත් පුළුවන්. කොහොමද අපි මේ දැනීම දැනගන්නේ කොහොමද මට මම කල කී දේ හරිද කියලා දැනගන්නේ it's a matter of time මේ මේ මැත්තෙන්ට ආවයි කියලා කියන්නේ හොඳටම තමන්ගේ ජීවිතේ පෙරලිය සිද්ධ වෙන අවස්ථාව. ඒ කියන්නේ පරියන්කේදී ගත්ත සතිය පරියන්කේදී ගත්ත මේ හික්මීම ටික ටික ඒ දිනදා වැඩවලට සම්බන්ධ වෙන්න හදනවා. එතෙන්දී හරීම වාතාවරණය හරීම වාෂ්පීකරණ වෙන සුළුයි. ඒ නිසා මේක දිගට යන්න අරින්න ඕනේ. ඒ වෙලාවේදී මේ අනිශ්චිත භාවයක් තියෙන්නේ. හරියට නිකන් මේ ජෙලි එක සෙට් වෙලා නැහැ තව. ඉතින් එහෙම ජෙලි එක සෙට් වෙන්න දෙන්න ඕනේ. එහෙම දිගට කරගෙන කරගෙන යනකොට තමයි අපිට පේන්නේ හැබැයි මොකද්ද පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනයේ ප්‍රමාණය Tamanට මැනගන්න බෑ තාම. ඒ දිගේ ගියාට පස්සේ තමයි කරන්න වෙන්නේ. ඒ බය වෙනවා නැත්තම් ලැජ්ජයි හිතෙනවා. නමුත් අර සම්පූර්ණ පද්ධතිය එක තැනකදී සතිමත් වෙලා තියෙනවා. එක තැනකදී self awareness එක ඇවිල්ලා තියෙනවා. එතකොට කල්පනවා මෙච්චරත් යනකම් මට අහුනේ නෑ නේද කියලා. ඉස්සර මෙහෙමත් අහුවෙලා නෑ. දැන් අතරමැදි අහුවෙන්න පටන් ගන්න තියෙනවා. අහුණාට පස්සේ මේ සැකය කියන නීවරණේ රිංගනවා. තමන්න තමන් අනුකම්පාව දෙන්න කැමති නෑ. ඒ වගේම මේ සියල්ලම 100%ක් වෙන්න ඕන කියලා හිතනවා. ඒ නිසා මම කලින් කියපු විදිහට මේ ඉරිටේෂන් එක, fault finding, self criticism, pedantic කියන මේ ලක්ෂණ හතර හොඳට දැනගෙන තමන තමන් අනුකම්පා කරන්න ඕනේ. තමන තමන් සමාවදී ගන්න ඕනේ. මොකද අපි මේ විශාල පෙරලියක් සිද්ධ වෙන වෙලාවක් අපේ ජීවිතයේ සංසාරේ විශාල පෙරලියක් වෙන වෙලාවක් ඒ නිසා දැඩි විවේචන වෙන්න නරකයි අපි කියන විදිහට සදාචාරවාදී දැඩි ප්‍රතිපත්තියකට යන්න නරකයි අත්කිලමත අනුയോഗයට. ඒක තේරුම් ගත්ත මනුස්සයාට විතරයි තව කෙනෙකුට අනුකම්පා කරන්න සුදුසුකම ලැබෙන්නේ. Tamanට Taman අනුකම්පා කරගන්න මනුස්සයාට විතරයි තේරෙන්නේ මේක නම් මට මම කරන දේ මටත් තේරෙන්නේ නැත්නම් හරිද වැරදිද කියලා. මට වැඩි දරුවෙකුට කොහොමද තේරෙන්නේ? බුද්ධඝම නොවන කෙනෙකුට කොහොමද තේරෙන්නේ? සතිය නොපීටමු කෙනෙකුට තේරෙන්නේ කොහොමද? අපි මොකටද මේ මිනිසුන්ට තව මේ මේ මොකද්ද මේ පව්කාරයට ගල් ගහන්න වගේ දඬුවම් කරන්න හදන්නේ. මෙච්චර උනන්දු වෙලා කටයුතු කරන මටවත් හරිපාරි යද්වත් හරියට යනවාද කියලා සැකයක් තියෙනවා. එහෙමනම් ඒව නොලැබිච්ච කට්ටිය ගැන අපි විනිශ්චය කරන්න යන්න ගියාම අර මනුස්සයාට උදව්වක්ද වෙන්නේ එහෙම නැත්නම් සමහර වැටෙනවද කියලා තමන්ට තමන් අනුකම්පා කරගත්ත දවසේ තමයි අපිට තව කෙනෙකුට අනුකම්පා කරන්න පුළුවන්. ඒ නිසා මේක ට්‍රාන්සිෂනල් පීරියඩ් එකක්. මේ සංක්‍රාන්ති අවස්ථාවක්. බුදුජානනාසේ දේශනා කළ තියෙන බොහෝ කල් ඇසුරු කිරීමෙන් තමයි නැත්නම් තමන්ම තමන් දිහා බොහෝ කාලයක් නිරීක්ෂණයෙන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ ගොනා යන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. නැත්තම් අල්ලන්න බාරයි. හැබැයි මේ යාළුවෝ කට්ටිය ඉන්නවනම් කියලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ප්‍රකාශ කරනකොට මේ වගේ ලියනකොට අර තියෙන කෙලෙස් අඩු වෙලා යනවා. මේ වසංගනේ හිටියොත් වැඩෙනවා. බුදුසසුන කියලා තියෙන්නේ ඒ තථාගතප්ප වේදිසෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ. හෙලිකරන්න හෙලිකරන්න විවෘත වෙනවා මේක. එතකොට තමන් අර පෞද්ගලිකත්වයෙන් තොරව කෙලස් දිහා බලන්න පුළුවන්. මේක වසංගන්න ගියොත් බෑ. ඒ නිසා පාපොච්චාරණය කියලා මේව ඇත්තටම පාපොච්චාරණ. පාපොච්චාරණය කියලා කියන්නේ අමුතු විකසිත වීම. හැබැයි එළියට එන්නේ හොඳ දේවල් නෙවෙයි. අඩුපාඩු අසතිය මාන්නේ එන්නේ එන්නේ එන්නේ ඇතුළත පිරිසිදු වීමක් වෙනවා. ඔය ඒ කියන්නේ Taman දිහා අනුන් බලන්න වගේ බලන්න ඕනේ. Taman දිහාම Taman බලන්න ඕනේ. අනුන් බලන්න වගේ ඒක සාති කරගන්න කවුරු හරි පත් කරලා තියාගන්න ඕනේ. මට නම් මෙන්න මෙහෙමයි පේන්නේ. උඹට මොකද හිතෙන්නේ කියලා. එතකොට තමයි යා අපිට සබ්‍රක්‍මචාරී වෙන්නේ නැත්නම් අපිට යා කල්යාණ මිත්‍රෙක් වෙන්නේ ෂෙයා කරන්න ඕන. නමුත් මේ උංග දෙනෙක් එහෙම හැදෙන කෙනෙක් දැකලා එයා වැරදි කරත් ඉස්මතු කරන්න යන්නේ එයාගේ තියෙන සත්පුරුෂ ගතිය නිසා දන්නවා ටික දවසක ඕක හැදිලයි නෑ නෑ ඔහොම යංකෝ කියලා යවනවා මිසක් ඒව ඇනලයිස් කරන්න යන්නේ මොකද මේ වෙලාවේ තාම මේ ඔපරේෂන් එක යන වෙලාව. එහෙම යන්න තමයි කරන්නේ. ඉතින් එතකොට ඒ හුඟා කිවසන්න වෙනවා. එහෙම තමන් පිළිබඳව සොයන් විවේචනයකටපත් සොයන් මේ විනයකටපත්ලා වැඩ කරන මිනිස්සෙක් අතින් සිදුවෙන වැරදි වලට සමාව දෙන එක අතිශ්‍රේෂ්ඨ සත්පුරුෂ ගතියක්. ඒ වෙලාව විවේචනය කරන්න ගියොත් එහෙම අර මනුස්සයාට මේ දැන් මේ ප්‍රශ්න ලියන වෙලාවේදී හිත පිරිසුදු නැහනේ. ගොඩ එන්න බෑ. ඒ නිසා කියන්නේ නෑ යන විදිය හොඳයි ඕම කරගෙන කරගෙන යන්න. එතකොට Tamanටම තේරෙන්න පටන් ගන්නවා කියලා. ඒ කියන්නේ මම අවුරුදු ඒ තුනක් විතර වගේ මට මතකයි ওই වේලුවන ධම්ම ගෲප් එකට ගියා. මට පුදුමෙනොත් පුදුමයි. කිසි කෙනෙක් මට වැරද්දක් කිව්වේ නැහැ. හැබැයි මන් දන්නවා ඇතුලේ මේක නයි ගුහාව. මයි ළඟ පුළුවන් තරම් වැරදි තියෙනවා. ඊපස්සේ මම ධම්මික හමුදුරගාවට ගිහිල්ලා කිව්වා. මෙහෙම ජානස ඔබ වහන්සලා වගේ මිනිස්සු මේ දේව බ්‍රහ්ම ලෝකයක වගේ ඉන්නේ මම මේ නිකම්ම වැල් ගැඩවිල්ලෙක් නරපණුවෙක් මේ පිළිගන්න එක ලොකු දෙයක් මම කියලා. ඊට පස්සේ කියනවා ඉතින් ওই වයසේදී අපිත් පිස්සු කෙල්ල තියනවා. දන්නවා ඉතින් ඕක අලුත් පිස්සුවක් නෙවෙයි. ඕක තමයි හැදෙන හැටි. නමුත් ඕක ට්‍රෙන්ඩ් කරන් යඹ නිතරම වරෙන්. ඔබ නිතරම අපේ සාකච්ඡා වලට රණින් එච්චරයි. කවදාකවත් සූදු ඇඳගෙන වරෙන් කලින් වරේ මොකක්වත් කිව්වේ නැහැ. මට තේරුණා ඒ කියන්නේ ඒක අම්මගෙන් තාත්තගෙන්වත් වෙලා නැහැ මට. මගේ යාළුවන්ගෙන් වෙලා නැහැ. මගේ ගුරුවරයෙක්ගෙන් වෙලා නැහැ. මේ කැෂුවල් ටීම් එකක්. ඒගොල්ලෝ ඒ මාව බාරගත්ත ක්‍රමේදී මම අතින් වාට කාගේ හරි වැරද්දක් දකින්න වුණොත් දැන් මම හිතනවා හරිම අසත්පුරුෂයෙක් කියලා. මොකද ඒ තරම් අනුකම්පාව ලැබු මිනිහෙක් මම. ඒ තරම් විශාල පිරිසකින් අනුකම්පාව ලැබලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට මමත් කැත්ත අරගෙන කෙවිත අරගෙන ගහන බයින වෙලාවල් තියෙනවා. තියෙන නිසා මට එන තොට කොහෙද යකෝ ඕකට අයිතිවාසිකමක් කරලා තියෙන පිස්සු කියලා පැහැටියට බලනකොට කියලා හිත ඇතුලෙන්ම ඉතින් මම සමහරට පස්සේ කියලා කියනවා සමාවෙන් ඒ වෙලාව හැටියට මට ඒ චරිත රඟපාන්න වෙනවා. ඒක කරන දෙයක් නෑ කියලා. ඒ තරමටම මේ පුරුෂ ධම්ම සාර්ථි ගුණයක් ඇති වෙනවා ඒ හැදෙන ගහ දිහා බලලා බාධා කරන්නේ නැතුව ඉන්න එක. එයාට මේ මේ උපදේශ නමනන් ඕනේ ඇහුවත් කියන්න තියෙන්නේ නැහැ. ওই වැඩේ හරි ඔහොම කරගෙන යන්නේ කියලා. ඉතින් ඒක තමයි අපි ඇත්තටම මේ ශාසනය වඩනවායි කියලා කරන්න තියෙන්නේ. නැත්නම් සදාචාරවාදීව මේක කරන්න ඕනේ ඒක කරන්න ඕනේ කියලා නීති දාන්න ගිහිලා කවදාකවත් මේ හරි පාරට එයි කියලා හිතන්න බෑ. ඊට වැඩිය මේ මේ accommodating ඒක එයාගේ වැරද්දක් වුණා ඒක මගේ වැරද්දක් කියලා හිතාගෙන යනවනම් ඒ ඒ මනුස්සයාට පුදුම ভাইබ්‍රේෂන් එකක් ඇට්‍රැක්ෂන් එකක් එනවා ඒ ටීම් එකට. අර තේරෙනවා මගේ හැම දෙයක්ම ඒගොල්ලෝ වග වෙනවා. ඊට පස්සේ මම ටිකක් පිළිවෙල වෙන්න ඕනේ කියලා. ඒක මමත් ඒ වෙලාවේ ගෘහස්ත තමයි. ඈ ගෙදරක පරිසරයේදී එතන ගෙදර කවුරුහරි ගෙදර කවුරුහරි සමාජික කර්මයක් කරද්දී ඒ විදිහට ඒ මනුස්සයා ඉන්නේ හැදීගෙන හැදීගෙන එන පැත්තක නම් ඒ ඉවසනියකේ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. එයා ඉන්නේ නාස්තික පැත්තක නම් ඉතින් අර පැත්ත ඒ වැරදි කරද්දී ඒත් කියලා වැඩක් නැහැ. එයාට කියන්නේ උටා මෙන්න මෙහෙමයි අපි ප්‍රශ්නේ. ඒකට ඒ බුරුම සෝංශය ලියලා තියෙනවා. දැන් අපි මේක අපි මේක වැඩ කරනවා කියමු. මේ මනස මොකක් හරි වැරද්දක් කරනවා නම් මෙයා පවුල කෙනෙක් නම් මගේ. මං කොහොමද කටයුතු කරන්නේ? මරන්නේ. දැන් තමන්ගේ පවුල කෙනෙක් නම් අපි ඒක හදන්න එපා. ඒ වගේ ඕනෙම සමාජයක ඉන්නකොට ඒ වැරද්ද කරන එක්කන පවුල් සමාජිකයෙක් වගේ හිතලා කටයුතු කරන්නේ. මේ අයින් කරලා සමාජය හදනවයි කියලා කියන්නේ අන්තිමම තුප්පහයි නීති අමනුස්ස වැඩක්. ඒක කවදාකවත් හිතන්න එපා. මෙයා මෙයා මිනිහෙක් මැරුවත් මට මරණ දනුව තීන්දුව කරන්න අපිට විනිශ්චයක් නැහැ. ඒ නිසා මේ මිනිස්සයා කවදද හදන්නේ මම මේ ගහන්නේ බණින් ඔක්කොම හදන්න කියන අදහසෙන් නම් අපිට පුංචි ඉද ප්‍රස්තාවක් තියෙනවා. ඒ නිසා කොයි වැරද්ද කෙරුවත් ඒ වැරදි කරන එක නම් පෞලේ සමාජික විදියට සලකන්නේ කියනවා. ඒකෙදි ලස්සනට කියලා තිබුණා ඔය ගෝයන්කා සිස්ටම් එක කරපු මේ හිරකාරයෙක් ඒ මනුස්සයාගේ ඔය පන්න ඔය වැලියුේෂන් ෂීට් එක ලිව්වලු කොතන හරි ඉන්නකොට Tamanට තේරෙනවා නම් මේ ප්‍රශ්නේ නම් මොන තාලෙන්වත් විසඳන්න බෑ කියලා බරපතල දෙයක් ඒ හිතන එකාමලු එකට වගේ කියන්න ඕනේ කියලා තියෙනවා. එහෙම කෙනෙකුට හිතෙනවා නම් ඌ තමයි මේ ප්‍රශ්නේ වගේ කියන්න ඕනේ කියලා. කවුරුත් කරපේ ගන්න මේ උඹට මේ බරපතලට තේරෙන්නේ උඹේ කොනක් තියෙනවා උතන. ඒක හදපන් එතකොට ප්‍රශ්නේ කරයි. අපි හිතන්නේ එහෙම නෙවෙයි. මං අංග සම්පූර්ණයි මෙයයි වැරදි කියලා. ඒ ක්‍රමේ කවදාත් හැදෙන්නේ නැහැ. ඒ නිසා පවුල ඇතුලේදී අපි යම් කිසි විනය නීතියක් කරනවා නම් කරන්නේ එමන්ස හදාගන්න මිසක් මරන්න නෙවෙයිනේ. ඒකට වනදෙන දුක් ඒක තියෙනවා මේ පවුල් සංස්ථාව ඇතුලේ බැඳීමක් තියෙනවා. ඒ වගේ ඕනේ මේ මුළු මුළු සමාජයේදී හම් බලන්න පුළුවන් නම් ඒ ඒ ගතියෙන් පවුලත් හරියනවා. එළියත් හරියනවා. ඒකදී මේ මුල් එක මහ එක උඩ ඉන්න මිනිහාගේ ලොකු විනයක් තියෙනවා. මේ වාරයේදී අපි සහභාගී වන්නේ සිංහල භාවනා වැඩසටහනට පමණයි. ඔබ වහන්සේගේ දේශනා කළ මේ ධර්ම දේශනා සියල්ලම මා ඉතා සතුටින් එක දිගට අහුම්කන් දුන්නා. ඒ මටම කියා දුන් ධර්ම දේශනා මාලාවක් ලෙස හැඟුණේ. ඒ මට බොහෝ ප්‍රයෝජනවත් අඩුපාඩු හදාගත් ඉදිරියට යන්නට. ඔබ වහන්සේගේ වචනෙන්ම කිව්වොත් මෙවන් ධර්මා මෙවන් ධර්මයෙන් අවවාද කරන කල්යාණ මිත්‍රන් වහන්සේ කෙනෙකුට වචනෙන් ස්තුති කර ණය කිරීමට පෑ. ඔබ වහන්සේට ලැබෙන ප්‍රථම අවසරයෙන් නිවන් අවබෝධ ලැබේවා. මෙව නම් වැචයන ගානක් එන්න ඕනේ මේ ලියුම්. ඈ දැන් දිගට දිගට එන්න ඕනේ දැන් ඒක. පළවෙනි චන්ද්‍ර ප්‍රතිඵලය ආවේ මෙන්න තවත් චන්ද්‍ර ප්‍රතිඵලය. මෙන්න තවත් චන්ද්‍ර <laughs> නෑ මේකේ තියෙනවා තව. මම කියන්නේ තව එන්න තියෙනවා. Uh, can you explain how one gets liberated from sankhara by sankhara? Uh, if one can have an appointment, no, each and every appointment is ending up with the disappointments. So therefore try to have an appointment with the disappointment. There is no disappointment then. So therefore have a wish, have a volition, have a intention not to have any intention in future. That is a sankhara is helping to get out of sankhara. Each and every wish, each and every intention, each and every volition is evil. Everything is leading to anicca, everything is leading to dukkha. So therefore live as the circumstances are coming. Don't try to entertain wish. If it is happening, mind you, it is a karma. So try to reduce the wish, try to reduce the will, try to reduce the volition, try to reduce the intention. Then you are like a just born baby. Situation is running, you live accordingly. So as far as the will is concerned, that uh, Arthur Schopenhauer is the first person brought the, um, the uh, uh, Buddhist concept into the German society. He wrote about the will, and at the end of this thing, he wrote each and every will is evil. So then whole Western world got a utter shock. And everyone told he is nihilistic, he is destructive and he is talking nonsense. But luckily the Nietzsche followed and he confirmed the Arthur, Arthur Schopenhauer and he is talking nothing but Sabbe Sankara Dukkha. That's enough. That is the way he is presenting as a thesis. Sankara means Chetana. Each and every chetana lead to dukkha. So therefore have a chetana, not to have chetana. And share everyone with, uh, will agree upon, don't have any wish, don't have any will, and Nibbana means such. So when it is happening, that means you are letting the circumstances to unfold and you try your best to fit into that rather than uh, uh, adjusting the circumstances, adjusting the world, or leveling the um, uh, uh flow, you try to do according to the these things. So it is been mentioned, you must be just like water. The water is accommodating whatever the shape of the vessel. It never asks, I must have this and that. So water is the one and it goes to the lowest position, always maintain the balance, uh, the level at the top. So that is the way you fit into the situation rather than you try to adjust the situation. Fitting into the situation in සිංහල we call වවුලයි ගෙදෙට්ට යනකොට වැවිලි ගෙදෙට්ට යනකොට වවුලා පුටු ඉල්ලන්න එපයි කියලා තියෙනවා. එල්ලිලා ඉන්න බලන්නේ යන්න. එහෙ නැත්නම් වැවිලි වැවිලිත් එක්ක ලව් අෆයක් තියාගන්න එපා. මොකද වැවිලිට නෑ පුටු. එනිසා වැවිලි ගෙදෙට්ට යනකොට වවුලා පුටු ඉල්ලන්න එපා. යෝගාවචරයට කිසිම දෙයක අයිතිවාසිකමක් ඉල්ලන්න අයිතිවාසිකම් පිළිබඳ සටනක් තියෙනවා නම් මිනිහා යෝගාවචරයක් නෙවෙයි. යෝගාවචරය කියලා කියන්නේ මේ මම මේ ඉංග්‍රීසි ප්‍රශ්නෙට මේ සිංහලට දාගත්තා. යෝගාවචරය කියලා කියන්නේ මේ தත්වෙට මට කොහොමද මම ෆිට වෙන්නේ කියලා බලනවා මිසක් මේක මෙහෙම වේටි අරයා මෙහෙම වේටි කියනවනම් හොඳට මතක තියාගන්න කෙලින්ම පොලිටික්ස්. ඒක නෑ කිසිම මේ යෝගාවචර ගතියක්. ඒ නිසා යෝගාවචර පුළුවන් තරම් තියෙන්නේ දීයති தත්තර තමන් හැඩගැහෙන්න හදන එක විතරයි. ඒක නිසා යෝගාවචරයට ඌරෙක්ගේ හොටක් ඉල්ලනවා. ඔටුවෙක්ගේ කකුල් දෙක ඉල්ලනවා. පරෙයියගේ ඇස් දෙක පියාකුසෙගේ ඇස් දෙක ඉල්ලනවා. පරෙයියගේ බෙල්ලක් ඉල්ලනවා. කබරෙයිගේ හමක් ඉල්ලනවා. තවත් මොකෙද්ද බොක්කක් ඉල්ලනවා. ලැබෙන ඕන දෙයක් කාලා ඉන්න ඕනේ. මොන කාන්තාර පොලේ වුණත් ඇවිදින්න ඕනේ. ඇස් දෙක තියෙන්න ඕන උකුස්සෙක් වගේ සියලු දේ පිරිසිදුව දකින්න. මේ පරయ్య වගේ තියෙන්න ඕන අන්තක 180 360 හරවලා බලන්න. එහෙම නැත්නම් යෝගාවචර වෙන්න බෑ. අපි හිතන්නේ අපිට එයා කන්ඩිෂන් තියෙන්න ඕනේ, කුෂන් තියෙන්න ඕනේ, මధుරෝ නැතුව ඉන්න ඕනේ, කහින්න බෑ. ඕන්න අපේ අපේ යෝගාවචර කොහොමද? එනිසා මේ වගේ තැන් වලට ආපුවා වෙන්නේ මොකද්ද? කොහෙවත් නැති කෙලෙස් වර්ගයක් වැවෙනවා. යෝගාවචරය කියලා කියන්නේ හැරුණු හැරුණ අත ගසවලු අස අහුවෙච්ච තැනක ඉඳලා තමන්ගේ ජාම ෂේප් කර ගන්න දැනගන්න. මේවට තරහ වෙන්නත් එපා. මේවා හොඳට ජොලිය ජීවත් වෙන්න ඕනේ. ඒකල බලන්නේ පොඩි පොඩි දේවල් වලට හැඩ ගහිලා යනවනම් මම හිතන්නේ එච්චර ලස්සන මේ సౌందర్యාත්මක ජීවිතයක් මේකට කිට්ටුම concept එක තියෙන්නේ මේ boy scout and girl guides. ඒ උසීරු සපත හැලදලා කැලියට ගිහිල්ලා කැම්ප් එකක් ගහගෙන ඒක ජොලි කරනවා. ඒ බෝයි ස්කවුට් ගර්ල් ගයිඩ් ඉදිරිපත් කරනට බේටන් පාල් සාමිතුමා කිව්වේ මොකද්ද ඉස්සෙල්ලාම be prepared නැත්නම් be mindful එච්චරයි ඒ දෙකම හරිම සමානයි සියලු සැප දැන් කැම්පින් කියන අදහස මතින් අතහැරලා දාලා ගිහිල්ලා ලී කොටු ටිකක් එකතු කරන දර ටිකක් එකතු කරන එකෙන් හන්දක් හදාන ලිප් ලික් ගල් තුනක් කරන හරි ගසන බාබකියු දාගෙන එනවා ඒ ඒ රසය දන්නේ නැත්නම් ඉතින් හරි අමාරුයි ඊගාකට ඉංග්‍රීසි එකක් as i keep practicing vipassana i am finding it increasingly difficult to engage in social conversation. I have nothing much coming into my mind to contribute to the chat. I find uh, thinking of political figures, sports, plan for uh, uh, somewhat uh, pointless is this uh, lack of interest due to vipassana or brain uh, rot from aging. Please comment uh, with blessings of the triple J. This is a transitional period. It says that in the on the contrasting way, it says when you are practicing, before the enlightenment, or, um, oh yes, before the enlightenment, mountain is the mountain. But while you are in the enlightenment, mountain is no more the mountain. But after the enlightenment, again the mountain is the mountain. So when you are going through this task, everything appear uh, different shapes. It is the, it is transient period because you are you are uh, uh perceptions, your liking and disliking, personality reshuffling now. So therefore you feel like preserving an introvert and uh, conservative. So at that time, if the society is not helpful, of course, uh, you have to sacrifice. Your, your journey will be longer. So at that time, what you have to have, your human rights must be for such a person to collect himself, just like a turtle gathering the, all the limbs inside and going in or like a butterfly in their mm, metamorphosis, at a time it go into the cage, go into the cocoon, no connection with the world. And going in is a, a pupa, and uh, from the once the cocoon broken, a beautiful butterfly come out. But in between, there is one age, one period in the metamorphosis, you cut off. Without that, no beauty in the butterfly life. So likewise in the meditation also, you have a certain period. So in the Buddha, that uh, six years he is completely cut off and uh, be there. So likewise, during that time you see the world as a nuisance. You see the world as something irritation. You see it as something deranged. But once you develop, again you come up to a certain maturity, you understand this is the world. And the only two books I have read beautifully or in the classical way it has been presented, if you are to happen to read that uh, Zarathustra, does speak by Nietzsche. Saratustra is the, the, the leader or the founder of the Parishi Agama or um, as, uh, uh, Zoroastrism and uh, Nietzsche is giving the life for that particular that that uh, character has been now erased off from the in the history but he explained uh, the, as he thinks Zarathustra and it's at the first chapter Zarathustra is the very secluded hermit living on the top of the mountain associating with the big trees and one day he looking at the sun he says daily it comes and goes the tree is growing uh, thundering happens. All the kind of thing is not well established. He says, what will happen if I go to the fish market? As far as I am here, we're better off. But I, if I am to check in the fish market or in the Sunday fair, what will happen? A number of times it happens, ultimately it decides to come. On the way back, while he's climbing down, there are a lot of devotees go in search of Saratutra. They know he is the such a, is the genius and he is living in the such a solitude. And on the way that uh, the seekers are meeting, and uh, we, with respect, ask, are you the Zarathustra? Yes. Oh, how nice, how blissful, how nice. I'm lucky that I uh, meet you and I would like to spend the life like you. So therefore, I would like to follow the uh, follow the suits. Then he says, this is the mountain I am living. But I am leaving. Where are you going? I am going to the fish market. Huh? Because he learns Zarathustra as the completely solitude person. And then he says that Zarathustra, he says, he says, I am Zarathustra, but he is going to the Sunday fair. So there he explained how the communication. And then these people also little amused and ultimately he goes to the fish market. No one recognizes him and he see the messy world and he, how he balancing the mind. So it is so nicely explained that book has come to the classic, the way the Nietzsche is explaining. The other one is the John Buck, written the Jonathan Livingston Seagull, and he also exactly the way when seagull is talking. Jonathan Livingston Buck is a pilot, and he is gone into this. Uh, seagull's life and uh, uh, it's very nicely explained after a certain amount of experience that seagull arguing and going back to his community life. And this argumenting and reasoning it out, he has put into words, you, you get the goosebumps, the way he's explaining. So likewise, don't try to think this our life is completely artificial and away from the society. Of course, at a period, we have to go into the cocoon. But not the whole life. Once you come up to understanding, you have to understand the, the world, there is nothing wrong with the world. It is our perception. So therefore, when the perception changing, you take refuge and understand it. Again, you have to come back and live with the, citizen John. Otherwise, that we are cheating. Otherwise, we are escapism. The teaching of the Buddha is he really the solitude life. The solitude life is not away from the people. At the beginning, at the test experiment level, yes. Slowly, slowly you have to again come back to the way. That is very difficult to explain. And I will give another very good example. Uh, so when I last time I went to the Texas and went to the NASA, I reconfirmed it. It is true. When the rocket is going out, uh, the space uh, is going from the deepest layer of the air and it is going against the gravity and burning 98% of the 80, 89% of the fuel just to raise the rocket 6 miles. And the thousand and miles of the rest is happening with the rest of the rest of the 10% of the fuel because it is in the space. But the most dangerous point is the when the rocket come back and entering into the air. When it is coming, if it is directly go to the perpendicular, it will burst and burn. But the eye is so frictional. But if you go parallel to the earth, it will jump and it will never enter into the air. So it, therefore, on the way back, it has to calibrate uh, 6 degrees uh, in angle when you are entering into the very thin air layer and rotating very carefully, slowly, slowly, slowly, slowly going to the deeper layers of the air. So going out is somewhat fuel consuming, but when you are coming back and entering again back to the normal world, that is the point. You have your maximum uh, challenge. Renunciation and going, of course, it is a costly. But again, when you come back to the normal day-to-day -day people, you must have the complete control. You must understand the, exactly the angle, otherwise you will either burst or you will pushed away. So therefore, the Buddha, before coming back to preaching the Dhamma, he hesitated. He hesitated, will the people understand what I am going to say? He, at the beginning, he refused. Because he knows that uh, very difficult to go. But uh, due to the invitation of the Brahma, as the story goes, he made up his mind and go to the, the most suitable person probable person and from that only he get access and then only slowly slowly slowly spread it to the therefore therefore when in the meditation you must select the most vantage point enter into that and when you are developing the momentum you can spread it exactly the way when you are going back home is nothing wrong with the family members nothing wrong with the society all mistakes are with you if you do not know how to fit into, it is not the problem of the family members. You must understand the art. When the rocket come back, it has to enter into the air in the particular angle. Otherwise, it will bump off or burst. So it's a homework, challenge. So therefore, at a time you feel this kind of uh, uh, not to engage in the social affairs and kind of thing is good. But don't take it as your permanent and uh, appreciable and spiritual and kind of thing. Uh, you have to understand the changing situation and how to fit into. Uh, Venerable Bhante, Venerable Sir, the Buddha once admired the uh, beautiful evening and said, Ramani Ananda, Ramaniya Yananda, how can you uh, eliminate underlying anusaya in this statement? Thank you. That if the Buddha was there, he would have given a very nice answer, because you are making problem out of Buddha also. Instead of trying to understanding, victimized Buddha and making up questions. This is the crafty, how do you call this, uh, worldly mind. Try your best to understand the Buddha and then one day you will understand the enlightened being is not completely blind or not completely lack of aesthetic feeling. They can do. Buddha says even if we take a, a piece of roti, uh, keeping on his tongue, is all the 800 රසනහර පිනා යනවා. He can entertain the maximum taste of that piece of roti and give the so much of uh, um, uh sap. And when he is walking, if he, even if he is looking at uh, six, two meters ahead, uh, four miles radius, he can see everything. He can feel everything because his mind is so open. Nothing disturbed. He just walk. So therefore, the external world, when it is beautiful, he is the only person express it in an uncontaminated mind. This is beautiful, yes. But that does not indicate any attraction or hugging and keeping it kind of. It is beautiful and leave it there. That is the Buddha mind. But this is available in each and everyone's mind. But we don't understand them. We, we think that every uh, meditating person must look down and never look outside and so then not it is no harm but you expect from that from the other person also and then if it is not if he she or he she is not not doing then it is another problem so therefore uh, we are masters to create problems out of this neutral situation instead of fit into this situation so therefore after this uh, උද්‍යප්පේ ඥාන level, uh, the Kanka Vitarana Visuddhi, Magga Magga Visuddha, Dasana Visuddhi, Kanka is exactly this one. It says, by questioning and arguing, never you can understand this. You have to go through it, and then only you will meet that the path and non-path. Then onward, you see, uh, if your mind is prepared, if your mind is broader, you can easily understand it. And the Buddha tried his best with the the discourses. But even then, if you have the wrong mindset, that uh, you make out of, you make questions out of any situation. Yeah, that is the Buddha mind, and that everyone is having. කරුණාකර සමථ විපස්සනා භාවනා දෙකේ වෙනස පහදා දෙන්න. that I usually am not going to specialize it because uh, I, I uh, ask, I try, always try to see the similarity of it. Then no problem. If you are going to discriminate it, of course, you can write a thesis or you can get, I think, five or six PhDs uh, because so much of differences are there. But there is a huge, yet another way to see the similarities that is why he says, only the one master, Achancha, never see any difference. His meditation is meditation, whether you call it samatha vipassana. Uh, the best technical way of understanding is, give the priority to the mindfulness, you will never get this question. Otherwise, you are always trying to say, "Bhanti, I started samatha bhavana, but my mind is going vipassana. Even I can't understand how these kind of people understand what is samatha and what is vipassana. Because these uh, terms, the vijnana is always try to split and then vijnana get up hand. So in order to nullify the vijnana, try to see the similarities. Finished. The vijnana is something like that. If the supply and demand is there, the price comes. If there is no supply and demand, no price. So vinyana is always split and roll. Our mind becomes very sharp and understanding. Of course, uh, I have in my back there the full two, three half sheets cut into two. This is samatha characters, this is vipassana characters. So much of theoretical differences are there. But instead, if you are going to see the similarities, no problem. You will trust upon the um, mindfulness. Mindfulness is opening the doors for the samatha and vipassana. Mindfulness will lead you what is necessary. Otherwise, you are going to take this is a samatha teacher, this is vipassana teacher, this is samatha technique, vipassana techniques. Ultimately, you have no any verifiable tool, but you are going to discriminate it. It's a wastage of time. But instead, take the one step behind, mindfulness, be mindful, no much of a problem that does not indicate uh, there is no differences. Differences are there. But if you wish to have a trouble-free or doubt-free path, trust upon that both of them are meditation. And if you trust upon the mindfulness, uh, they will uh, work like a shock absorber and uh, you will be at peace. Otherwise, so much of literature and later you will really understand. So therefore, I, I am not going to deal this question. Otherwise, uh, it is uh, principally going against. Uh, එදිනදා ජීවිතය ගත කරනකොට එතන එතන විපස්සනා කළ යුතු ඔබ වහන්සේගේ ධර්ම දේශනාවදී ප්‍රකාශ කරන අසහයත්තිමේ මේ උදාහරණ සහිතව විස්තර කරන මෙන් ඉල්ලමි. ඇත්තටම ඔය මේ බද්ධ කරත්ත සූත්‍රය තමයි තියෙන්නේ තත්ත තත්ත විපස්සති. එතන එතන විපස්සනා කරන්න කියලා කියන්නේ එලඹ සිටි දෙයට විවුර්ත වෙනවයි කියන එකයි. මේක මේ විපස්සනා ජීවිතයක් නෙවෙයි. කොයි එකේදී වුණත් තරුණ හිතක් නඩත්තු කරන්න ඕනේ නම් වර්තමාන ජීවත් වෙන්න ඕනේ. අතීතය අනාගතය ඇසුරු කරනවා කියලා කියන්නේ පුදුමාකාර ඉක්මනට වයසට යන වැඩක්. ඒ නිසා තිරියන් වෙන්න ඕන නම් වර්තමානයේ ගත කරන්න ඕනේ. ඒ විපස්සනා කරනවා කියන්නේ දෙපා විපස්සනා කියන එක නැතුව එතන එතන ඒකට අවදි වෙනවයි කියන අදහස, එලඹ සිටිනවයි කියන අදහස, අප්‍රමාදී වෙනවයි කියන අදහස ගත්තාම ඒක තමයි ආරම්භය. ඒකෙන් විපස්සනාට යනවා. ඒ නිසා එතන එතන ගත කරනවායි කියලා කියන්නේ එලඹ සිටි මොහොත එලඹ සිටි එලඹ සිටි මොහොතට අවදි වීම සතිමත් වීම. මේක හරි ලස්සනට මේක පෙන්ලා දෙන්න පුළුවන්. මේක අපි මෙච්චර මේ මොකද්ද කියන්නේ ප්‍රශ්නයක් කරගත්තට සූත්‍ර දෙකක් තියෙනවා. සමිද්ධි සූත්‍රය සහ අනිත් එකට කියන්නේ මේ කිම්මූලක සූත්‍රය කියලා. ඒ සූත්‍ර දෙකේම සඳහන් කරනවා අපි දැනගත්තත් නැතනගත්තත් හැම චිත්තක්ෂණයකම අපේ සතිය තියෙනවායි කියලා. භාවනා කරත් නැතත් බෞද්ධ වුණත් නැතත් හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. හැබැයි ඒක වෙන චෛසික වලින් හැංගිලා තියෙනවා. භාවනාදී කරන්නේ ඒ චෛතසිකයට මුල් තැන දෙන එක විතරයි. නිසා සතිය කියන එක අපිට කවදාකවත් අලුතෙන් අඳුරලා දෙන්න ඕන කමක් නැහැ. හැබැයි මේ සතියේ මුල් තැනදීම බුදු කෙනෙක් වගේ ශ්‍රේෂ්ඨ උත්මයෙකුට විතරයි තේරෙන්නේ ඉස්සල්ලා. යෝගාවචරය කියලා කියන්නේ අන්නේ බුදුහාමුදුරු කියපු දේ අහලා අනිකුත් චෛසික අතර සතියට මුල් දෙන එක. දීපු ගම විපස්සනාවේ තමයි. අවශ්‍ය නම් ඒ සතිය සමතෙත් හදාගෙන විපස්සනාවට යනවා. ඒ නිසා සතිය කියන එක අපි ළඟ තියෙන ගණන් ගන්න නැති චෛතසිකයක්. කවදා හෝ ඒකට මුල් තැන දුන්නාට පස්සේ එතනලා ජීවිත වෙනස ඇති වෙලා යනවා. ඒ නිසා අපි අර මේ මුල්ලට දාලා තියෙන, කොන් කරලා තියෙන සතියට එලඹ සිටීමෙන් තමයි ඉඳ තියෙන්නේ. ඒක මේ මේක කියන්නේ නම් නිදර්ශන සහිතව විපස්සනා කළතෝ වන ධර්ම දේශනා ප්‍රකාශ කරනවා සෑතුමේ. ඒක මේ සම්පජඤ්ඤ පබ්බේ නිදර්ශනයක් ගන්නෝ නම් වැසීලි කරනකොට වැසීලි කරන බව දන්නවා, කැසිකිලි කරනකොට කැසිකිලි කරන බව දන්නවා. එච්චරයි. ඊටත් වැඩිය මම හිතන්නේ නිදර්ශනයක් තව දෙන්න පුළුවන් කියලා. ඒ ගැන කියලා ඒක හාමුදුරුවෝ කියලා තියෙනවා බුදුරජාන්සේ කොච්චර අනුකම්පාසහගතද කියලා දෙන්න පුළුවන් අන්තිම ලංසොට නිදර්ශනයක් දීලා තියෙනවා. වැසිකිලි කරනකොට වැසිකිලි කරන බව දන්නවනම් කැසිකිලි කරනකොට කැසිකිලි බව දන්නවනම් එච්චරයි විපස්සනා. තා ටිකක් ඕගලන්ට hina වෙන්න ඕනේ නම් මෙහෙම කියන්නේ ගඳ කිලියට කියලා මල පූජා කරත් වැසි කිලියට කියලා මල පහ කරත් එකම පින. ඉතින් මයිත් එක තරහ වෙන්න එපා මේ ඉතින් අහන ප්‍රශ්න වල හැටියට මම මේ උත්තර දෙන්නේ. අර මලයි මේ පණේ කිසි වෙනසක් නැත්තේ නෑ. ගසි කිලියේ කඳ කිලියේ කිසි වෙනසක් නැත්තේ නෑ. සතියෙන් කරනවා නම් පින් කරන්න දඹදිව යන්න ඕන ගමන් නැහැ. වැසිකිළියට ගියාම හරි. හැබැයි ඒක කරන්න ඕනේ සතියේ. ඒක ලියලා සතියමයි වැදගත් දෙය කියලා දන්නවනම් මම ඕක කියන්නේ කියලා රිසිම්නොල ගුට්ටි නොකා බේරුණා එක දවසක්. අම්මෝ ඒ මනුස්සයා මේ පණින්න ලෑස්ති මයි ළඟට කියනකොට හොඳ වෙලාවට අර කවුද ඉඳලා කිව්වා ඕක නේද ස්වාමීන් වහන්සේ සරුවත් යනසේ උච්චාරපස්සාව කම්මේ සම්පජානකාරී හෝති කියනකොට අර මනුස්සයා පොඩ්ඩක් පතට ගියා. ඒ කියන්නේ මම කියප එකක් නෙමෙයි මේ බුදුහාමුදුරු කියප එකක් කියලා කියන්නේ. ඒ තරම් අපි මේක මේ මහා ලොකු දෙයක් කරගන්න හදනවා මේ සතිය කියන එක හරියට මේ ඉම්පෝට් කරලා ගන්න තෝන එකක් ටැක්ස් ගෙවන්න ඕන එකක් වැට් එක ගෙවන්න ඕන එකක් කියලා. මනුස්සකමත් එක්ක හම්බෙන වැදගත් චෛතසිකයක් කොන් කරන එක තමයි අපි මේ පෘථග්ජන වෙන්න සාපේ. ඒක මුල් තැන්න ගත්තා නම් බුදු වෙන්න පාර. ස්වාමීන් වහන්සේ යම් කෙනෙකු රෝගාතුර වී දරුණු වේදනාවක් නැති කරන්නට මෝෆින් දී තිබෙන වෙලාවේ රෝගියා නිින්දේදීම අවසන් හුස්ම හෙළයි. එවිට නැවත ඉපදීමට බලපාන්නේ කෙසේද? ඇත්තටම කියනවනම් හැම කෙනෙක්ම ඉන්නේ මෝෆින් වල තමයි. කවුරුත් නොදැනගත්තට ඉන්නේ ෆුල් ඩෝප් එකේ. හැම වෙලාවෙම අපි මොකක් හරි එකකින් වර්තමානයේ බඳලා එස්කේපිසම් වල ඉන්නේ. ඉතින් අපිට අර අර ලෙඩා විතරක් පේනවා අම්මෝ මේ මනුස්සයාට මොනවා වෙයිද දන්නේ කියලා. ඒ කියන්නෙම සතිය නැති හිතක්. ඒ කියන්නෙම මේ මනුස්සයා මැරිලා කොහේයිද කියලා කියන්න බෑ. මේ ප්‍රශ්න අහන මනුස්සයා මැරිලා කොහේයිද කියලා කියන්න බෑ. ඒ මොකද මේ අනුන්ගේ සීනිනේ කිරන්නේ. Tamanට කරගන්න තියෙන දේ කොරනා වෙනුවට හැම කෙනෙක්ම ඉන්නේ මෝෆින් වල කියලා හිතාගන්න. ඒක තමයි ඔය කවුද මේ කාල් මාක්ස් කිව්වේ ආගම කියන්නේ අභින්. ආගමෙන් කරන්නේම වර්තමාන ඉන්න දෙන්නේ නැතුව ඔහට හරි දාන එක. අනාගතයේ දිව්‍ය ලෝකයට යන්න වෙනවා. අනම්මනම් දෙන්න හදන මේ වර්තමානයේ කරන දේ කියන්නේ. ධර්මයේ කියලා කියන්නේ මේ ආගමේ තියෙන අභින් හරහා මේ වර්තමානට අවදි වෙන. එතකොට mind your own business. simple. අපි මේ මේ මොලා මෙහෙම පන්නලා හිටියානම් බුදුන්වත් බෑ අපි ඔකට ගන්න. මොන හුනියම කෙරුවත් හරි මොන සාන්ති කර්ම කෙරුවත් ගොඩ ගන්න බෑ. නමුත් Taman දන්නවනම් වැදගත්ම පිංකම තමයි දත යුතු තමයි මේ මොහොතේ ඉන්න එක කියලා. මේව කොහොමද අපි කරන්නේ? අපිට මොහින්ද වෙරිෆයි කරන්න පුළුවන්. මොනවා කිව්වත් වෙරිෆයි කරන්න බැන්න මොකද්ද ඒ උත්තරය ඇති වටිනාකම? ඒ වෙනුවට කරන්න තියෙන්නේ ලදලද අවස්ථාවේ Taman 100 න් ඉඳලා අඩු ගන්න Tamanගේ මොෆින් ඩෝස් එක අයින් කර ගන්න හදනවනම් එච්චරයි කියන්න තියෙන්නේ. සනීප කිරීමට බැරි ලෙඩ්ඩු ලෙඩෙක් සෑදී තදබල වේදනාවටපත්ව ඉන්න අවස්ථාවේදී පවුලේ සියලු දෙනා රෝගියා කෙරෙහි මහත් අනුකම්පාවෙන් මහත් වෙලක් තරයි. එම රෝගියා ඊත නීති අපේක්ෂා කරයි. ඒ පාප කර්මයක්ද? ඒක මේ ඒ රෝගියා ඉල්ලීමක් කළ තියෙනවා ලාස්ට් විල් එක විදියට ඇමරිකාවේ කොන්ස්ටිටියුෂන් එක හැටියට ඒක කරන්න ඕන. හැබැයි රෝගියා ලාස්ට් විල් එක ලියලා නැත්තම් ඇමරිකන් ප්‍රාන්ත ඒ සමහර ප්‍රාන්තවල කිසිම විනිශ්චයක් දීලා නැහැ. ඒ නිසා යුතනේශා කියලා කියන්නේ හරිම වැට උඩ තියෙන අවස්ථාවක්. ඉතින් ඒක නිසා මේ අපි මේ අනු මේ මේ යුතනේශා තමයි පෙන්වන්නේ අනුකම්පාව මල පැනපු ගමන් වෛරයට හැරෙන හැටි. අනුකම්පාව කියලා කියන්නේ බොහොම මෙලෙක චෛතසිකයක්. නමුත් ඒ අපේ පෘථග්ජන සීමාවෙන් අල්ලන්න පුළුවන් තන පැනපු ගමන් ඒක එහෙම ද්වේෂයට හැරෙනවා. පුදුම වේගෙන් හැරෙනවා. ඒ නිසා අපි සිංහලෙන් කියන්නේ වැඩි සෙනෙහ දබරටයි. මේක කවදාකවත් අල්ලපු ගෙදර මිනිහට එන්නේ නැහැ. පවුලේ කට්ටියට තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා මේ වගේ දේවල් දැන් විශේෂයෙන්ම වෛද්‍ය ශාස්ත්‍රය දිනුනාට පස්සේ මේ යුතනීචා කියන එක විශාල ප්‍රශ්නයක්. විශාල ප්‍රශ්නයක්. මොකද හැම ලෙඩාම ලේසියෙන් මැරෙන්න දෙන්නේ නැහැ. අද්ද අද්ද අද්ද අද්ද අද්ද අද්ද තියානිනවා. ඉතින් මේකෙන් ඇත්තටම හම්බ කරන්නේ වෛද්‍ය ශාස්ත්‍රය විතරමයි. වෙන කවුරක්වත්ම නැහැ. වෛද්‍යෝ ඒගොල්ලෝ හදලා තියෙන ක්‍රමයේ හැටියට ඉන්ෂුරන්ස් කලින්ම හදා ගන්නවා. ඊට පස්සේ ඔක්කොම ලැහැති කරනවා. අර අද්දා අද්දා අද්දා අද්දා අද්දා තියානින්න. ඉතින් ඒ සමහරලාට හොඳටම දන්නවා මේකෙන් කවදාක ගොඩ එන්නේ නැහැ කියලා. ඉතින් ඒකකොට වෛද්‍යවරයාත් විනිශ්චයකට එන්නේ පෞඩි කට්ටිය සම්බන්ධ වෙන්න වෙනවා. ඉතින් ඒකදී බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ භික්ෂුවක් වශයෙන් මේක කෙරුවොත් පරාජිකාවටපත් වෙනවා. කිසිම වෙලාවට මේ විනිශ්චයට එකඟ වෙන්න එපා ධර්මයට ඉඩ දීලා පැත්තකට වෙන්න. මොකද මිනි මරමුකට අහු වෙනවා. ඒ ස්වභාවයෙන් වෙන්න තියෙන එක වෙනවා වෙනකොට අපි අර අහ කියන එක ඇඟේ දාගත්ත වෙනවා. ඉතින් ඒකෙදි මේක කල් ඇතුවම Taman දැනගන්න ඕනේ ප්‍රාර්ථනා කරන්න ඉස්පිරිතාලක මැරෙන්න සිද්ධ නොවේවා කියලා. ඔච්චරයි කියන්න තියෙන්නේ. දැඩි සත්කාරකයකක මැරෙන්න වුණා නම් බය වෙන්න එපා අපායේ කියලා විඳින්න දෙයක් නැහැ. එච්චරයි. දොස්තර කෙනකින් අහලා බලන්න කිසිම නෑදෑයෙකුට කවදාකවත් දැඩි සත්කාරකයකට යන්න දෙන්න එපා. ඒ නර්ස් කරන වැඩේ වළක්වන්න දොස්තරටවත් බෑ. ඒ දොස්තර දීලා තියෙන මෙන්න මේ ප්‍රොසීඩර් කියන්න ඕනේ එච්චර තමයි. දොස්තර ගිහිලා කිව්වත් මෙයා මගේ ලෙඩ කයින් කරන්න කියලා ඒක කරන්න බෑ. නර්ස්ට දීලා තියෙන පවර්ස්. එමන්ස හොඳටම දන්නවා කරන්න තියෙන දේ කරනවා. ඒ නිසා අනුකම්පාවක් තියෙනවා මේ ස්වභාවික විදියට නෑදෑයින් මැද ඔය ගෙදර මැරෙන්න අරින්න. අමාරුයි බලනින්න ඔය අමාරුකම නිසා අර මනුස්සය අතෙන්න කියලා දැම්මට පස්සේ අනවශ්‍ය ප්‍රශ්න වර්ගයක් ඇති වෙනවා. මේක මේ නව තාක්ෂණයෙන් ඇති කරගත්ත අනවශ්‍ය ප්‍රශ්න. ඇත්තට මට මේවා කියන්න කිසිම අයිතිවාසිකමකුත් නැහැ. ඒ වගේම මාව වරදොලේ තේරුම් ගන්න තියෙන ගොඩාක් ඉඩ තියෙනවා. නමුත් මම හිතන්නේ ඔය 2012 සිද්ධ වෙනවා කියන ලෝක විනාශය වෙන මොනවත් නෙවෙයි. ඔන්න ඕක තේරුම් ගන්න එක විතරයි. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. මිනිස්සුන්ට තේරෙයි අපි මේ සල්ලි දීලා කලින් සැලසුම් කළා කොහෙද යන්නේ? ඒ වගේම අපි මේ නෑදෑයන්ගෙන් අපිට වෙන්න ඕන යුතුයකම මොකද්ද? නැත්තම් සිංගල් කියනවා නම් මයින්ඩ් යෝන් බිස්නස් කියන එක අපි අද කොච්චර වණ කරගෙන තියනවාද කියලා. ඒ නිසා මේ ඇත්තටම අපිට අපේ සීමිත දැනුමට ගෝචර වෙන ප්‍රශ්නයක් නෙවෙයි. එනමුත් අපි කොයි වෙලාවෙ මේ தත්තරපත් වෙයිද දන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් හිත හදාගෙන තියෙන්න ඕනේ. මේ ගලන ගැල්මට ස්වභාවික දෙයට පොඩ්ඩක් හරි ඕක ට්විස් කරන්න ගත්තොත් මුළු කරම සංසාරේ පොළොව උස්සගෙන ඉන්න වෙනවා ඇට්ලස් යෝධයට වගේ අපට. ස්වභාවයට යන දෙයට යන්න දෙන එකයි කරන්නේ. තවත් විටක නොසිතූ අවස්ථාවේදී හදිසි අනතරකින් යමෙක් අවසන් හුස්ම හෙළයි. එවිට ඒ නැවත ඉපදීමට බලපාන්නේ කෙසේද? අර අර පළවෙනි එකම තමයි මේ මතුවෙන අප මලාය වෙනුවෙන් විශාල පින්දහම් කටයුතු කරති. ඒ පින් මලායට පින් අනුමෝදන් වේද? අප කෙරේ අනුකම්පාවෙන් මේ ප්‍රශ්න වලට උත්තර දෙනු මැනවි. ඇත්තට මේ ප්‍රශ්නේ නාවන මේ ධර්ම සාකච්ඡාවෙන් ඇති වැඩක් නැහැ. මොකද එන්නම ඕනේ මගේ ප්‍රශ්න හතරක් තියෙනවා. එක චතුරාර්ය සත්‍ය වාගේ. එකක් තමයි මල්චායර පින් දුන්නාට පස්සේ පින් යනවා. දෙක මරණයට පස්සේ එහා පැත්තට යනකොට මොකද්ද තීන්දුව කරන්නේ? තුන ඒක මම කියන්න නැතුව අතහරිනවා කිව්වොත් එම් වලියක් යන නිසා. සහ කර්මේ සහ කර්මඵලයේ පිළිබඳව. මේ ප්‍රශ්න හතර තියෙන හැම ධර්ම සාකච්ඡාවට වෙනවා හැමදම උත්තර දෙනවා කවදාකවත් ඒ උනට ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ලංකාවේ රේඩියෝ එකේ මේ දවස්වල හරියට ප්‍රශ්න සාකච්ඡා කරනවානේ. හැම ප්‍රශ්න සාකච්ඡාවක් මේ ප්‍රශ්න එනවා. හැම දක්ෂ හාමුදුරුවම දන්න ක්‍රම වලට උත්තර දෙනවා. ඊට පස්සේ පහුවෙන්දත් පළවෙනියෙන් තියෙන ප්‍රශ්නේ තමයි. ඒකම කල්පනා කර කල්පනා කරගෙන ඒ නිසා අපිට විශේෂ ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා බැරි පැත්තක් තියෙන නිසා මේවක මේවා සාරවත්ඥ විශේෂ. ඒ නිසා පොඩ්ඩක් ඉඳලා මෛත්‍රී බුදුහාමුදුර ආපුවාම ගිහිල්ලා අහන්න. මොකද yaadena උත්තරය දෙයි. මට මට මේගොල්ලන් දැනුමකුත් නැහැ මං නිකන් hina වෙලා අතහන්න එක විතරයි කරන්නේ. ඒ චිත්ත විශේෂ මේ චෛසික චිත්ත විශේෂ බුදුහාමුදුර කියන උම්මත්තක වෙනවා කියලා. සාකච්ඡා කරන්න ගියාම කර්ම විශ්ේ චිත්ත විශ්ේ උම්මත්තකයි. ඉතින් අපි මේ මේ මේ සතියෙන් ඉඳගෙන මේ ප්‍රසිද්ධ හිතක් දිහා බලවතට පාලනය කරගන්න බැරි වෙලාදී වේදනට්ට වෙලාවක මරණාසන්න වෙලාවක වෙන දේවල් ගැන කතා කරන්න කොහෙද අපිට සුදුසුකම? මේ ප්‍රශ්නේ මගහරින්න හදනව නෙමෙයි. බැරි නම් දන්නේ නැත්නම් මොකද කරන්නේ? මේක කවදාකවත් අපිට විනිශ්චය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා අපි ඒක අභ්‍යාගත ප්‍රශ්න විස්තර කරන්නේ නැති එකක්. ඒ වෙනුවට මැරෙන්න ඉස්සර වෙලා ওই ලෙඩ වෙන්න ඉස්සලා පුළුවන් තරම් සතියෙන් ඉන්න එකයි අජීව කිත්තං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. ඔය මේ ওই බද්ධ කරත්ත සූත්‍රයමයි තියෙන්නේ. අද කළ යුතු අදම කරපන් කවුද දන්නේ හෙට මැරෙයි කියලා. නහිතේන නහිනෝ සංගරන්තේන මාරසේනේන මච්චුනා. මේ මාරසේනාව සහිත මරුවාගෙන් කවදාකවත් කිවිසුමක් ඇති කරන්න බෑ. මම පොඩ්ඩකින් එන්නම් කියලා ගතම් එකක් දීලා නැත්තම් ചാටු කරලා එයත් එක්ක ඉසෙල්ලම් කරන්න බෑ. කතා කරනකොට අනේකයි තියෙන්නේ. ඒ නිසා මේ අනුන්ගේ දේවල් අපිට ආවට ප්‍රධාන දේ සංවේගයේ පිහිටවගෙන හැකිතාක් වර්තමාන මොහොතේ සතියෙන් ඉන්නවා මිසක් ඒවා විසඳගත්තයි කියලා අපේ ජීවිතේට මහලක වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම වෙන්නේ වර්තමාන මොහොත පයින් එක විතරයි. ඒ නිසා විශේෂයෙන්ම අය ළඟ දැනුමකුත් නැති නිසා මම හිතන්නේ ප්‍රශ්න 20 කරයි කියලා ওই ටික තමයි කියන්න තියෙන්නේ. භාවනා පුරුද්දක් ලෙස ගෙනියන අය ගැන සමහර අය හිතනවා ඒගොල්ලෝ මේ ආත්මෙම නිවන් දැන්නයි යහදාන්නේ. බුදුහාමුදුරෝ සාරසංක සල්පලස පෙරම් පිරුවා. මේගොල්ලෝ දැම්මම නිවන් යන්න හදනවා කියලා. මෙයාට දිය යුතු පිළිතුර කරවාගෙන ඉන්න එක තමයි. මයින්ඩ් යෝන් බිස්නස් කියලා ඇත්ත නනේ හරිම අමාරුයි ඔය කිව්වට කරන්න බෑ ඉතින් අර මගේ මනරක වෙලාවකට මට වෙලා තියෙනවා මේ කියලා නිකන් ඉන්නේ. ඒගොල්ලන්ට කියන්න අපිට අවශ්‍යතාවයක් නැහැ ඇත්තට ටීමන්සු කියන එක ඇත්තද කියලා දන්නේ නැහනේ. අපි මේ උත්සාහ කරලා බැලුවට අපි යනවත් දන්නේ නමුත් යන්න හදනේ හැකි සංඥාව බුද්ධ ආධිත්වයෙන් ඇඳලා හොඳයි කියලා තියෙනවා. ඒ උත්සාහ කරන එක හොඳයි. ඉතින් බැරි අය ඒ වගේ කට්ටියට ඇවිල්ලා හැප්පෙන එක ඒගොල්ලන්ට දෙන මානසික අසහනේ ගතියක්. ඒක නිස්සාරණවනේ හදන වෙලාවේදී මේ ධම්මනි සන්තිහාමතුරු එයාගේ තියෙන මුළු බූදලේම අයින් කරලා in this life itself කියන විවස්ථාව හදලා නිස්සාරණවනේ හැදුවා. එතකොට මුළු ලංකාවටම කියලා තියෙනවා මේමය මම මේ කරන්න හදන්නේ මේ මේ ජීවිතේදිම නිවන් දකින්න වැඩපිළිවෙලක්. ඒ ඉතින් ඊපස්සේ ඒ ශාංශ කොළඹ ගිය වෙලාවේදී හුඟව වැදගත් හාමුදුර කෙනෙක් ඇවිල්ලා මහත්ය හම්බෙන්න පුළුවන්ද කියලා තියෙනවා. එතකොට හරි බිසි ඉතින් හාමුදුර කෙනෙක් නිසා කමක් නැහැ කියලා කියනවා. ගියාට පස්සේ කිව්වලු මහත්තයාට අනුකම්පාවෙන් මම මේ කියන්න ආවේ. මහත්තයෝ මේ මේ කාලේ නිවන් භාවනා කළා නිවන් දකින්න බෑ. ඒකට දසපාරමිතා පිරලා තියෙන්න ඕනේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙන්න ඕනේ. ඒ වගේම දැන් නැති 2500 ඉන්නේ. ඇති 2500 ඉවරයි. දැන් කරන්න බෑ කියලා. ඊට පස්සේ ගෝලෝ අනේ ස්වාමීන් වහන්සේට බින් අයිති වෙන්න ඕනේ. මොකද මම ෆුල් ටයිම් දාලා මේ වැඩේ කරන්න හදන්නේ. දැන් ඔබ වහන්සේලා කියපු නිසා මට නැවත සලකා බලදැයි. ඊට පස්සේ ඔබ වහන්සේවලු ඔබ වහන්සේ ත්‍රි හේතුකද නැද්ද කියලා ඔබ වහන්සේ දන්නවද කියලා ඇහුවා. එතකොට ඔබ වහන්සේට පාරමිතා කොච්චර පිටලා තියෙනවද කියලා දන්නවද කියලා ඇහුවා. අනේ ඒක නම් මම දන්නේ නැහැ මහත්යෝ කිව්වා. මහත් ස්වාමීන් වහන්සේට පුළුවන්ද මට ත්‍රි හේතුකද මට පාරමිතා තියෙනවද කියලා. ඒක දන්නෙත් නැහැ කිව්වා. ඊට පස්සේ ගෝලු මේ ලංකාවේ කොහේ හරි කාට හරි මෙච්චර පාරමිතා පිරලා තියෙනවා. මෙච්චර හේතු සම්පatti තියෙනවා කියලා ඔබ වහන්සේ දන්නවද කියලා. නෑ. ඊට පස්සේ ගෝලු එනම් ස්වාමීන් වහන්සේ පොඩි වැඩක් කරන්න. පොඩක් පටුවෙන් බහින්ද මං වාඩි වෙන්න මට වඳින්න. මම මේ කරන්න හදන්නේ කාට හරි නැති පාරමිතා පිරෙන වැඩක්. මම මේ කරන්න හදන්නේ කාට හරි නැති ත්‍රි හේතුක ලබලා දෙන්න වඩා ඔබ වහන්සේගේ සිවුරක් දාගත්ත මිනිහෙකුට මේ වගේ සාසනික වැඩක් කරනකොට මේ වගේ කරනවා නම් මට ගියෙකුට වඳින්න වටිනවා ස්වාමීන් වහන්සේ කියලා කරුණාකරලා පුටුවෙන් බහින්නේ කිව්වලු මං වගේ මිනිහෙක් හම්බ වෙන්න දෙන්න එපයි කිව්වලු ඊට පස්සේ ඔබ වහන්සේ නෙවෙයි මුළු ජනගහන 99.999ක් කිව්වත් මම යන වේගේ කඩන්නේ ඔබ වහන්සේ මතක තියන්න ඔබ වහන්සේ මේ පොළවේ යන මිනිහෙක් මම යන්නේ අඩි 33000 කුඩින් ස්වාමීන් වහන්සේ අඩි 6 පැයට හැතුම් 600ක වේගයකින් මට ඔබ වහන්සලා පෙන්නේ කුරුමිට්ටෝ වගේ. මගේ ගමන් නැතර කරන්නේ නැහැ කියලා. ඒ හැකි සංඥාවෙන් තමයි නිසන්වනේ අදත් දුවන්නේ. ඒ අද වුණත් නිසන්වනට විහිළු කරන hina වෙන පිරිස් නැතුව නෙවෙයි. නමුත් අපි ඒගොල්ලෝ යුදී කරගත්තා. ඒක ප්‍රශ්න නෑ. අපිට මේ වැඩේ කරන්න අපිට අයිතිවාසිකම් තියෙනවනේ. අනිත් එක යටට උත්තර බඳින්න අපි බැඳිලා නෑනේ. නමුත් හිතන්න මේ 1967 වෙච්ච සිද්ධියක්. අවුරුදු 45කට පස්සේ ඒ මනුස්සයාට කොච්චර දුර දැක්මක් තිබිච්ච නිසාද එදා ඒ ඉන්වෙස්ට්මන්ට් එක කරේ. එහෙම නැත්නම් අපි කොහෙද අපි වගේ මං වගේ මිනිහෙකුට කොහෙ ගිහිල්ලා ඉන්නද අද? එහෙම තැනක් හදලා තිබුණ නැත්තම්. ඉතින් ඒ නිසා මේ ලෝක හැමදාම එමය සරුවචනාංශේ ළඟට ගිහිල්ලා බැනලා තියෙනවා. බුදු වුණාට පස්සෙත් මේ මොකද්ද මේ කරන විකාරය කියලා. ඉතින් ඒ වගේ තමයි අර සමහරෙකුට ඒ Tamanට විරුද්ධ ප්‍රතිපත්තියක් කරගෙන යනකොට කෙනහෙන ගතියක් තියෙනවා. ඉතින් ඒකට යා ගිහිල්ලා අරව කොනහන ගතියක් තියෙන. ඉතින් ඒවට කියන්නේ destructive criticisms කියලා. අපි criticisms ගැන විවේචන කරන අවදි වෙන්න ඕනේ. ඒක constructive destructive කියලා බලලා destructive criticisms වලට තම්බීයකට සලකන්නේවා. constructive නම් එමන්ස ළඟට වැඳලා ගිහිල්ලා අහලා මෙන්න මෙහෙම මෙහෙම අපි මේකෙදී රීසපල් කරමු. සලකා බලමු කියලා එයාගේ අදහස් ගන්න ඕනේ. ඒ නිසා අනන්තවත් මේව හම්බ වෙනවා. ඒව ගැන කතා කර හිටියොත් අපිට ගමන යන්න වෙන්නේ. ඔය ඉන්නේත් ඔය කිට්ටුවන්තෙන්ගේ ළඟකට. අනිත් එක මේ මේ මේවැනි ප්‍රශ්නයක් කවදාකවත් මුස්ලිම් මිනිසෙක් නගන්නේ නැහැ. කවදාක කතෝලිකෙක් නගන්නේත් නැහැ. අනිවාර්යයෙන්ම බෞද්ධයෙක් නගන්නේ. ඒකයි ඒකේ තියෙන මේ මේ විෂම தත්ත්වය. ස්වාමීන් වහන්සේ භාවනා වඩද්දී උද්ඝාන නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත වැනි නිමිති උදා වෙන බව අසහා තිබෙනවා. කිව ඇත. සෑම යෝගියෙකුටම භාවනා ඉදිරියට යද්දී මේ කියන නිමිති දකිද. නිමිත්ත නොදකින්නවා කියන්නේ භාවනායේ දියුණුවක් නැතයි කියන එකද. මේ නිමිති ගැන යම්කිසි විස්තරයක් කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක තමයි මම කිව්වේ මේ ප්‍රශ්න 130ක් අඩුවේ මම අර පටන් ගන්නකොට කිව්ව පළවෙනි වාක්‍යය මතක් කරනවා නම් භාවනාව කියලා කියන්නේ සතිය කියන එක ගත්තනම් මේ ප්‍රශ්න මොකක්වත් දෙන්නේ නැහැ. මේ අරන් තියෙන භාවනා කියන්නේ සමාධිය කියන එක අරගෙන. සමාධියට තමයි ඔය එක එක නිමිටි කතා කරන්න තියෙන නිසා මම නැවතත් ඉල්ලා හිටිනවා සතිය තියෙනවා නම් වග බය වෙන්න එපා මොකක්වත්. නිමිති තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක මේ මොකද්ද අනිත්‍යතාවට ඉඳ තියාගෙන යයි. ඒ නිසා නිමිති තියෙන්න ඕනේද? ඒක දියුණුවක්ද නැද්ද කියන එක සතිය පිළිබඳ තියෙන විශ්වාසයෙන් සතියට මුල් තැන දීමෙන් අපි මේ වගකීමෙන් මුදහස් වෙන්න පුළුවන්. නමුත් මම දන්නවා එහෙම කිව්වට හැමෝටම මේක කරන්න බෑ. මොකද මිල් බහගත් අදහසක් තමයි භාවනාව කියලා කියන්නේ සමතේ, භාවනාව කියන්නේ සමාධිය කියලා හිතනවා. නැත්නම් භාවනාව කියන්නේ ප්‍රඥාව කියලා හිතනවා. නමුත් සතිය කියලා කියන්නේ මේ දෙකම ඇති කරන මූලික ශක්තිය. ආසන්න කාරණා නිසා සතිය අරගෙන යන්න. එතකොට ටික කාලයක් කරනකොට Tamandම මේක පිළිබඳව මොනවද කියන්නේ මේ අත්දැකීමෙන් ලබන්න පුළුවන්. මම මේක කිව්වයි කියලා මං හිතන්නේ Tamande එකකින් ගැම්මක් එයි කියලා. මං කාරුණිකව ඉල්ලා හිටිනවා. භාවනාව කියලා කියන්නේ සතිය කියන එක විතරක් අනිර්වචනය කරගන්න. එතකොට භාවනාව වඩද්දී නිමිති උද්ඝාන නිමිති පඩභාග නිමිති සමාධි පැත්තට යනවා නම් එයි විපස්සනා පැත්තට යනවා නොඑන්න ඉඩ තියෙනවා අපි දන්නේ අපි සමතටද විපස්සනාටද බාර කියලා. ඒකට විවෘතව යන එකයි කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ හැම විටම කොක්කක් නොවේ ඉදිකට්ටක් වෙයිමින් ඉදිකට්ටක් මෙන් සිටීමෙන් සංසාරී කෙටි කර ගැනීමට හැකි බව පැවසුවා කොහොමද ස්වාමීන් වහන්සේ ඒක ලියුත්තේ සතිය පිහිටුවීමෙන් පමණක් මේ කළ හැකිද එසේනම් මම මගේ මේ කෙලෙස් අද්වේවායි අදිෂ්ඨාන කර කටයුතු කිරීමෙන් ඒට පිටුවහලක් වේද කරුණාකර පහදා දෙන්න නමුත් අදිෂ්ඨාන මතයෙන් ඉන්න අදිෂ්ඨාන කරලා සතිය පිහිටවන්න අදිෂ්ඨාන නොකරුවා සතිය පිහිටුවොත් මේක වෙනවා ඒක හොඳට බලන්න හුස්මක් එනකොට ඒ හුස්මට එළඹ සිටි සතිය තියෙනවා නම් ඒ චිත්තක්ෂණේ රාගය තියෙනවද කියලා හොඳට පරීක්ෂා කරලා බලන්න. ඒ චිත්තක්ෂණේ ද්වේෂය තියෙනවද කියලා බලන්න. ඒ චිත්තක්ෂණේ මෝහය තියෙනවද බලන්න. තියෙනවා නම් මෝහය තියෙනවා නම් ආස්වාද ප්‍රසවාස වෙන්කොල්ල දැනගන්න බෑ. එහෙම නැත්නම් මේ මධ්‍යස්ත වූ උදාසීන වූ අරමුණකට රාග හිතකින් යන්න වෙන්නේ නැහැ. මොකද ඒකෙන් රාගයට කිසිම උනන්දුවක් වෙන්නේ නැහැ. ද්වේෂයක් එන්නේත් නැහැ. ඉතින් ඒ චිත්තක්ෂණේ ඉදිකට ගෙලින්නම් ඒ ඒ ඒ චිත්තක්ෂණේ පවත්වන එක තමයි තියෙන්නේ. අද ධර්මදේශනාදී පැවසු පරිදි ඉන්ද්‍රිය සංවරයෙන් පමණක් මේ ඉක්මනින් සිදු කළ හැකිද? ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ සති සම්පජඤ්ඤය නිසා ඉසලා බයලජ්ජාව පහළ වෙලා බයලජ්ජාවේ හේතුවෙන් ඉන්ද්‍රිය සංවරය පහළ වෙන නිසා ඊට බොහෝම ඉස්සලා ක්‍රියාශක්තියක් විදිහට තමයි සතිය තියෙන නිසා සතිය පිහිටීමෙන් පමණක් මේ වැඩේ කරන්න පුළුවන් එකකින් අදහස් කරන්නේ අන්තිම වෙනකන් සතිය කියලා. සතිය ඉතුරු සද්ධා විරිය සමාධි ප්‍රඥා හදාගන්න එයා දන්නවා. ඉස්සරහට යනකොට අවශ්‍ය දේවල් තකස් කරගෙන අර දුවන වාහනේ තමම charge වෙන වගේ බැටරිය හදාගෙන යන නිසා සතියම නෙමෙයි මුළු දිගටම තියෙන. නමුත් සතිය ඉතුරු දේවල් තනවා වඩාගෙන යන නිසා දල වශයෙන් ආධුනික වශයෙන් කියන්න පුළුවන් සතිය තිබුණොත් ඒ නිසා සර්වඥාන්සේ දේශනා කළ තියෙනවා සතික්වාහම්බික්කවේ සබ්බත්තිකං වදාමි. මහනි සතිය හැමතැනදීම අපේක්ෂා කළ යුතුයි ඒ සියල්ල කර දෙනවයි කියලා. ගරුණී ස්වාමීන් වහන්සේ මේ මිත්‍යා දෘෂ්ටික ප්‍රශ්නයයි නොසිතන්නේ. මගේ හිතේ කලකපටන් කැකයන් ප්‍රශ්නකි. අපේ බෞද්ධ දර්ශනයට අනුව නිවන් දකීමට මධ්‍යම ප්‍රතිපදාව අනුව යමින් භාවනා ක්‍රමී සිත දියුණු කළ යුතුයි. බුද්ධ ආගම හදාරන අවබෝධ වන අපට එය ප්‍රත්‍යක්ෂයි. නමුත් මගේ ප්‍රශ්නේ වෙනුවේ එසේනම් සසරකට කර ගැනීමින් නිවන් දකින්නේ නැවත නොපෙතින්නේ බෞද්ධයන් පමණද? අන්‍යාගමිකයන් පුනරුත්පත්තිය ලැබමින් සදා සංසාර සදා සසර සැරිසරනවාද ඔබ වහන්සේගේ පුළුල් දැනුමට අනුව මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එතකොට මේකෙදී තියෙන මේ බෞද්ධයා කියන එක නිර්වචනය කරන එකයි. බෞද්ධයා කියලා කියන්නේ මේ පුනරුත්පත්ති පිළිගන්න, කර්මේසා කර්මඵලයේ පිළිගන්න කෙනා කියලා කියනමුත් බටහිර ලෝකේ අනන්තවත් බෞද්ධ වෙනවා ප්‍රතිපත්තියක් වශයෙන් පුනරුත්පත්තිය තාම පිළිගන්නේ නැහැ. ප්‍රතිපත්තියක් වශයෙන් කර්මේ සහ කර්මඵලෙ පිළිගන්නේ නමුත් සතිය වඩනවා. ඉතින් ඒකකොට ඒ වංශක පිළිගැනීමක් ඇති නැති නිසා එයාට පුනරුත්පත්තියක් තියනවද නැද්ද කියන එක මේ බෞද්ධයා කියන රාමුව ඇතුලේදී හරි අමාරුයි උත්තර දෙන්න. මේක නිසා මිත්‍යා දෘෂ්ටික ප්‍රශ්නයක් නෙවෙයි. මේකේ තියෙන්නේ මේ අවස්ථා දෙකකට අදාළ කරුණු එකට දාලා කලපම් කරන්න හදනවා. ඒ නිසා මේ ඒ කියන්නේ මේ ලංකාව මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්න හදනවා වගේ. නැත්නම් ලංකාවට ගිහලා ඕස්ට්‍රේලියානු නීති ක්‍රියාත්මක කරන්න හදනවා වගේ. බෑ ඒ රටට ගියාට පස්සේ ඒක තමයි තියෙන්නේ. ඒ වගේ මේ සංඥාව පිළිබඳ ප්‍රශ්නයක් මේකේ තියෙන්නේ. මේ භාවනා කරනකොට නිවන් දැකීමට තියෙන ඒක තමයි ප්‍රත්‍යක්ෂ නම් සෑහෙන තියෙන දියුණුවක් ඒකේ තියෙනවා. සසරකට කැරීමේ නිවන් දකින්නේ බෞද්ධයන් පමණද කියලා කියන්නේ මේක තමයි මම කිව්වේ ඔය ඇමරිකාවේ අර mindfulness based stress reduction program හදාගත්ත ජොන් කබට්සින් පසුගිය මේ mind and life මේකට ඇවිල්ලා හොඳ ලස්සන ටෝක් එකක් දීලා තිබුණා සතිය පිළිබඳව. දීලා ඒකේ තියෙන ලෙඩර් සුව කරන්න හැටි, ස්ට්‍රෙස් එක නැති කරන්න හැටි, සීබුද්ධිය වැඩි කරන්න හැටි, එවන අවශ්‍ය නම් නිවන් යන හැටි ඔක්කොම විස්තර කරලා මූලාසන හිටිය දලයිලාමෙන් අහන ස්වාමීන් වහන්සේ සතිය බෞද්ධ කතා බෞද්ධකමක්ද කියලා අහනවා. සතිය බෞද්ධද කියලා අහනවා. දලයිලාම කියන එක මනුස්සකමක් තියෙන කියලා. ඕනෙම මනුස්සයෙකුට සතිමත් වෙන්න පුළුවන්. ඒ නිසා ජොන් කබර්චන් කියනවා සතිය කිසිම කෙනෙක්ගේ අධිකාරියට යටත් වෙලා නැහැ. මේ සතිය කරන්න පුළුවන් බෞද්ධයන් පමණයි කියලා හෝ එහෙම නැත්නම් අබෞද්ධයන් කරන්න බෑයි කියලා එකක් කතාවක් නැහැ. මේකේ ලොකුම ජෝක් එක තමයි බෞද්ධයෝ සීයෙන් කී දෙනාද සතිය අඳුනන්නේ බෞද්ධකමේ තියෙන අත්‍යන්ත ලක්ෂණ වෙන සතිය අඳුනන්නේ බෞද්ධයන් කියා ගන්න කොටසෙන් 100ට කීයද කියලා බැලුවොත් ඒක හාස්‍යයක් බවටපත් වෙලා තියෙනවා කවුරක්වත් දන්නේ නැහැ බුද්ධඝම කියනවා බෞද්ධකම ගැන අධිරාජ්‍ය ගැන මේ රාජ්‍ය ගැන කතා කරනවා සත්‍ය මොකද්ද කියලා ඇහුවොත් දන්නේ නැහැ ඒක නිසා මේක මිත්‍යා දෘෂ්ටික ප්‍රශ්නයක් නෙවෙයි. Tamanට තේරුණා නම් සතිය වැඩි මේ මේ වැඩි වෙනවයි කියලා 160ක් විතර Tamanට දෙනකොටම ලකුණු හම්බෙලා ඒ වැඩේ කරගෙන යන්න. ඒ වගේම අන්‍යාගමයෙන් පුනරුත්පත්ති ලැබෙනවද නැත්ද නැත්නම් නිවන් දැපෙන්නේ බෞද්ධයන්ට විතරද? මේ සතිය වඩන ඕන කෙනෙකුට නිවන තියෙනවා. අනිත් එක තමයි මේ දැන් සරුවචනන්සේ බුද්ධ විලා අවුරුදු 20ක් විතරක් යනකම් නිවන් ලැබපු එක්කෙනෙක්වත් බෞද්ධයෝ නෙවෙයි. එතකොට බුද්ධ ආගමක් කියන එකක් තිබුණේ නැහැ. බුද්ධ ආගම පිළිබඳව යන්තම් හරි සැකිල්ලක් ආවේ අවුරුදු 20ක් ගියාට පස්සේ. ඊට ඉස්සෙල්ලා ඔක්කොම නිවන් දකලා තියෙන අබෞද්ධය තමයි. මේ Hindu ආගමේ, ජෛන ආගමේ හිටපු කට්ටිය තමයි. ඉතින් දැනුත් ඕන කෙනෙකුට අවිලා ඒ තමන්ගේ ලබ්ධිය වෙනස් කරගන්නත් පුළුවන්. ඒ නිසා මේ සතියට සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ සතියට කිසිම අධිකාරී ශක්තියක් නැහැ. ඒක කරන මිනිහට හරියනවා නැත්නම් බෞද්ධ වුණත් හරියන්නේ නැහැ. ඔව් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සතිය විශේෂ ආර්ය අෂ්ටාංග මාර්ගයට මුල් වෙන සත්‍ය බොජ්ජංග ගත්තාම සති සම්බොජ්ජංගෙන් පටන් අරගන්නේ. එනතන සති බෝධිපාක්ෂික ගත්තාම සති සතිපට්ඨානෙන් පටන් අරගන්නේ. සතියෙන් පටන් අරගෙන යනකොට ඉතුරු කරන අංගෝපංග එයා හදා ගන්නවා. අම්බ වුණාට පස්සේ තමයි තීරණාත්මක වෙනසක් වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් හැදෙනකන් සතිය මේ ඒ ගුණාංග හදමින් ඉදිරියට අරගෙන යන එක තියෙනවා සත්‍ය මේ ඒ කියන්නේ සියලු කාර්යයන් ඉටු කර දෙන අමාත්‍යවරයෙක් වශයෙන් තමයි සතිය පෙන්ලා දීලා තියෙන්නේ. රජුරන්ට ඕන වෙනකොට ඕනෙම දෙයක් කරගන්න පුළුවන් යඩකට යදාන්න පුළුවන් විශ්වසනීය ඇමතිවරයෙක් ඉන්නවනේ. ඒ වගේ සියලු කාර්ය සාධක අමාත්‍යවරයෙක් විදිහට තමයි සතිය පෙන්වන්නේ. ඕන කෙනෙක් ඉම්ප්‍රොවයිස් කරලා හදාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඊ ඔබ වහන්සේගේ ධර්මදේශනාවේ වටහාගත් ආකාරයට ද්වේතාවයේ තිබීමෙන් ලාභ අලාභ වලට කැමැති අකමැති වශයෙන් ප්‍රතික්‍රියා කිරීමෙන් විඥානයේ පෝෂණය වනු ඇතයි තේරුම් ගත යුතුයි. මේ සිදුවන්නේ ලාභ අලාභ වලට මෙසේ ප්‍රතික්‍රියා කිරීමේදී කෙලෙස් වැඩි විඥානයේ මේ සිදුවන්නේ ලාභ අලාභ වලට මෙසේ ප්‍රතික්‍රියා කිරීමේදී කෙලෙස් වැඩි විඥානයේ ආහාර ලබන බැවින්ද. මෙසේ ප්‍රතික්‍රියා නොකරනම් මධ්‍යම ප්‍රතිපදාට වැටෙනව නේද? perfect. ඒක තමයි කියන්න ඕනේ. කරුණාකර මේ තේරුම් ගත්ත ආකාරය නිවැරදියි පහදා දෙන්න. දාගන්න ලකුණු 100ට 100ක්. තේරුම් ගත්ත නෙමෙයි ඔක ක්‍රියාත්මක කරනකොට සෑහෙන දුෂ්කරතා එන්න පුළුවන්. නමුත් ඒක තමයි මේ ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියන නීතිය තමයි විඥානයේ තියෙන නිසා දෙකකට යනකොටම තේරුම් අරගන්න අපි කොයි එකනද දිනොත් විඥානයේ ටැක්ස් වෙලා ඉවරයි. විඥානයේ පෝෂණය ලැබලා ඉවරයි. ආනාපානයේ අරමුණ ඊතා තුනී විගස් නොපෙන්න අවස්ථාවට පැමිණෙන විට සෑහෙන වේලාවක් ගත කිරීමෙන් පසු ඉරියව් මාර කිරීමට ඇසර විනාඩියක් පමණ සිට නැවත අරමුණ කෙරෙහි අවධානය යොමු කරන විට ඒසෙම වෙනස් නොවි පවතී. මෙලෙස කරමින් ඊතා වැඩි කාලයක් භාවනා කිරීම ප්‍රයෝජනවත්ද? ඔය ඒ කියන්නේ ඇත්තටම මේක අර බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා මුහුද වෙట్లా අසරණව නිමක් නොපෙනෙන මොහොතේ ගත කරද්දී මනසට දිවයිනක් හම්බුනාම ඒ මනුස්සයා බොහොම ආශාවෙන් ගිහලා අර ඇඟේ වාරු අර ගන්නවා මොකද රැළ පහර නැති නිසා. ඒ වගේ තමයි මේ යන ගමනේදී හම්බෙච්ච තානායම් පොලක් වගේ තමයි කෙලස් නැති තැනක් හම්බෙලා තියෙනවා. ඒ කෙලස් නැත්තන කොච්චරද කියනවනම් ආයෙ කෙලෙසක් දාන්න හැදුවත් ඇත්ත දෙක අරලා බැලුවත් ඉරියව් වෙනස් කරත් වෙන තරම් එක කරදර කෙරුවට එහෙම වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් ඒ ලැබිච්ච ඒ කෙලෙස් නැත්ත්වයේ දිනු කරගන්න එක තමයි ඒ විවේකයේ බහුල කරගන්න එක තමයි විස්රාමයේ බහුල කරගන්න එක තමයි උදකලාව බහුල කරගන්න එක තමයි භාවනා කරනවා කියන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඉඳගෙන ඉන්නකොට සක්මනේදී හැම තැනකදීම මේ විවේකයේ දියුණු පවණු කරගන්න එක තමයි අපි උනන්දු විය යුත්තේ. අරු ස්වාමීන් වහන්සේ අදවල් ධර්ම ශිෂ්‍යයන් කියව තොරතුරු වහන්සේගේ පොතකත් මයින්ඩ් රිවීල්ඩ් ප්‍රකාශ වී ඇත. අපේ යමක් දක්නා විට එය හඳුනා ගැනීමෙන්ද ඒ මත සිත යොදා ආශාවෙන් බලා සිටින නිසාද කර්ම රැස් කෙරෙන්නේ. අප යමක් ගැන යමක් දක්නා විට එය හඳුනා ගැනීමෙන්ද ඒ මත හිත යොදා ආශාවෙන් බලා සිටින නිසාද කර්ම රැස් කෙරෙන්නේ. ඇත්තට මේ ආශාවට බැඳී ගන්න නිසා තමයි හඳුනාගත්ත පමණින් වෙන්නේ නැහැ. හඳුනාගත්ත පමණින් අපිට අවස්ථාවක් ලැබෙනවා. නමුත් ඒ ඇති වෙන ආශාවත් හේතුඵල ධර්මයේ සිදුවෙන්නේ ආශාව දැඩි ඝන බහල කරන්නේ නැත්නම් තණ්හාව නෙවෙයි උපාදානයේ තණ්හාව කියන්නේ ආශා කිරීම උපාදාන කියන්නේ අල්ලලා බදා ගන්න එක අල්ලලා බදා ගන්නකොට තමයි ඒකෙන් කර්ම රැස් වෙන්නේ මේ අවස්ථාව මොන අවස්ථාවේදී යමක් දුටු විට සතිය ඇති කරගත යුත්තේ දිත්තේ දිත්ත මත මේ කැමරාවකින් කරන වැඩේ කැමරාවක ඒ දර්ශනය ගත්තට කැමරාව කවදාකවත් ඒ දකින්න දර්ශනේ කිරන්නේ මනින්නේ මේ පටිගත කරන යන්ත්‍රයක් සද්ද ගත්තට ඒක බනද්ද එනත්තම් වෙන දෙයක්ද කියලා යාට තේරෙන්නේ නැහැ ඒක නිසා මේ පටිගත කරන යන්ත්‍රය දැන් මේ ඊගාව රිට්‍රීට් එකට මේක තිබ්බත් මේක සෝවන් වෙන්නේ නැහැ කෙලෙසෙන්නෙත් නැහැ අන්න එතෙන්ද ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ අන්තරයක්ම තමයි මෙතනක් තියෙන්නේ. අපි හිතන්නේ අහන හැම දෙයකම ආත්මය තියෙනවා. ආහන හැම දෙයකම ආත්මයක් එනවා. එහි ආත්මය තියෙනවා කියලා අර ආහන දේවල් වලට ඉන්ටර්ප්‍රිට් කරන්න හදනවා, තොරතුරු දෙන්න හදනවා. නමුත් මේ මේ යන්ත්‍රය වගේ අහලා එතනින් නැතර කරන්න පුළුවන් නම් ඒක තමයි ඒ දිත්තේ දිත්ත මත්තන් කියනවා. නැත්තම් කන් තිබුණාට බීරෙක් වගේ ඉන්නේ කියලා කියනවා. මේ ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද The Mind Reveal පොතේ ඉතාලම ප්‍රයෝජන තනේ මාව අල්ලා ගන්න එපා. මම ලිව්වෙත් නෑ. ඔය ලියපු මිනිස්සෙක් අල්ලාන ස්තුති කරනවා ස්තුති කරන්න බයින්නවා නම් බනින්න. මම ඕනනම් ලියපු මිනිහක් පෙන්නන නැහයෙන් මේ මේ ඒ නිසා ඒ අයිතිකාරය අල්ලගෙන බනින්න මාව අල්ලා ගන්න එපා. මොකද මට ඕවා ලියලියා ඉන්න වෙලාවකුත් නෑ. මට උත්තර හොඳ ඉංග්‍රීසිත් නෑ. ඉතින් කවුද ඔය ලියලා දාලා තියෙනවා. ඉතින් ඒ හොඳ නම් එයාට හොඳයි. සමහර අවස්ථාවලදී කෙනෙක් මුලින්ම දැකීමේදී ප්‍රිය අප්‍රියතා ඇතිවේ. මෙසේ වන්නේ සංසාර කලින් මුණ මුණ ගැසෙන පුද්ගලිකු නිසාද සමහරට අකමැති පුද්ගලිකු හරි දෙයක් කළද නුරුස්නා ගතිය හිතට දැනේ සමහර විට අකමැති පුද්ගලික හරි දෙයක් අමන්ට අකමැති පුද්ගලිකු හරි දෙයක් කළද නුරුස්නා ගතිය හිතට ගැඟේ ප්‍රිය කෙනෙක් වැරද්දයක් කළද හිතට තරහක් නොනැගේ මෙවැනි ගති නැති කරගන්නේ කෙසේද මේවා අපිව සංසාරයේ තව තවත් ඉදිරියට ගෙන යන නිසා කෙසේනම් ගැලවීමක් ලැබේද මෙවැනි අවස්ථාවලදී මුහුණ දෙන්නේ කෙසේද ප්‍රිය හෝ අප්‍රියතා නැගෙන්නේ තමාගේම හිතටයි ඒ සින්දා කටයුතු කරන විට රාජකාරී අවස්ථාවලදී මේ හොඳින් දැනේ සතිය දිනු කිරීමෙන් මෙවැනි අවස්ථිතිවිලි හිතට නැගීම අඩු කරගත හැකිද? ඇත්තටම හිතට එන හිතවිලි නැති කර ගැනීම නෙවෙයි. දැන් අර අප්‍රිය පුද්ගලයෙක් හරි දෙයක් කරනවා. ඒතර නුරුස්නා ගතියක් එනවනේ. මේ නුරුස්නා ගතිය මගේ කියන්න එපා. මේක මම කියන්න එපා. මේක මගේ ආත්මේ කරන්න එපා. ඒ හේතුඵල ධර්මයකට ආවා. ඒක ඇඟේ දාගන්න ඕනේ. ඊට පස්සේ Tamange රුචි කෙනෙක් නරක දෙයක් කරනවා. ඒත් අකමැත්තක් ඉන්නේ. එහෙම නැත්නම් අනිය කමන්නේ ඒක හුරතලේ අපි කියන එකට හුරතලේ කියලා. හුරතලේ යන්න ඒක මගේ කරගන්න එපා. ඒක මම කියාගන්න එපා. මගේ ආත්මේ කරගන්න එපා. ඒ හේතුඵල ධර්මයෙන් ඒක ආවා. ආගෙනයි ඔඩොක්කේ දාගන්නවා කියන එකයි මේකේ තියෙන්නේ. එච්චරයි ආට් එක. අකමැත්තක් වෙන්න පුළුවන් ප්‍රිය පුද්ගලෙක් වෙන්න පුළුවන් මනාපමනාප පහළ වෙන්න පුළුවන් පතු වෙන මනාපමනාපේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි ඒක තමයි ඒකට තියෙන මේ මම කියන්නේ අර කොස් කපන්න ඉස්සලා පොල් තෙල් ටිකක් අතේ ගාගෙන ඉන්න කතාව කොස් කපනකොට කොහොමඩක් ගෑවෙනවා අපේ පැත්තේ කියන්නේ කොස් කායට ආමුදුරන්ගේ සිවුරෙත් කොල්ලා කියලා කියන්නේ ඉන්සාව කොස් කපන්න ඉස්සලා කරන්නේ පොල් තෙල් ටිකක් ගාගෙන හිටපුවාම කොහේ කොල්ලා ගෑවෙනවා තමයි නකලවන්ට ලේසියි එනිසා ඔය මේ මේ මන්ත්‍රේ එක්ක පපුවේ කොටා ගන්න ඕනේ නැත්නම් පුස්කොලේක ලියලා මම යාට යන්ත්‍රයක් වගේ ගැට ගහගෙන ඉන්න එකයි තියෙන්නේ මොනවා හරි වෙනකොට එව්වා ඉන්නේ මගේ ඇඟේ එල්ලෙන්න නෙමෙයි මමයි එව්වා එල්ල ගන්න. ඒ නිසා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා මේ පැත්තකට වෙන එක. When one's concentration gets stronger, do some people get like a gentle rocking forward backward sensation, like a uh, Uh, rocking horse. This happened to me last evening, but it went off after a while. I find it very difficult to get it get into deep concentration. How can I improve so that I can get into nimitta, to get into the jhana stage? Can you please explain? Uh, the early part is this uh, uh rocking sensation that you feel into your bodily sensation is known as the manifestation of air it is the shaking nature. And sometimes uh, holding of the shaking nature also a manifestation of air. So if it is happening to the bodily sensation, body sensitivity, you can say that is air element, so it is justifiable. And the next one is how to get nimitta and how to get jhana. It is impossible if you are not meant for that. Some people have basic potential to that nimitta uh, nimit and jhana, that is called nimi, uh, samatha yanika. If you are not so, uh, you can't get it. So instead what you have to do is uh, see things as they are. Then it is the path to Nibbana. So likewise that uh, there are two kind of vehicles, the petrol vehicle and the diesel vehicles. So if you ask that how can I run my diesel engine with the petrol, it's impossible. So therefore, mm, you have to understand, you have to read the machine and understand what is the type of fuel you have to put. If you are going to put the diesel into the petrol engine, you have to decarbonize the whole engine. So therefore, just before put into that, just read instructions. And uh, the, that is the way I am telling when you are practicing uh, sati, giving a chance for you. Otherwise, don't try to uh, say that I, have practiced. I have to practice samatha vipassana because we don't know. මට ඇති ඉක්මනින් තරහ යන ගතියකි. කාර්යාලයේ සේවකයන්ගේද නිවසේ දූ දරුවන්ගේද සුළු වරදක් වුවද මට තරහයයි. භවනා ප්‍රායෝගිකව මෙවැනි දේ සඳහා යොදවාගත සුදවාගෙන ඉන් මිදීමට ඔබ වහන්සේ කාර්ණික ආවාදේ පතමි. සමත ක්‍රමයට මේකට කියන්නේ මෛත්‍රී භාවනා වඩන්නේ කියලා. විපස්සනා ක්‍රමෙදි තියෙන මට තරහ යන බව දන්නවා. ඒ කියන්නේ අපි කියලා තියෙනවා පෙට්‍රල් මොනවද මේ පෙට්‍රල් ෂෙඩ් ගාව සිගරට් බොන්න එපයි කියලා. මොකද ගිනි ගන්න සුළු ගතියක් තියෙනවනේ. ඒ නිසා මේ වගේ තැන් වලට ගියාම දුම්පානය කරන්න නරකයි. ඒ නිසා දැනගා කට්ටියට කියලා තියෙනවා මේක පෙට්‍රල් ෂෙඩ් එකක් වගේ මේ කිට්ටුවක ගින්දර පත්තු කරන්න එන්න එපා. පුපුරන්න ඉඩ තියෙනවා. බෝඩ් එකක් දාලා තියෙනවා මේ. එතකොට ඒකල තමනුත් ඒ බෝඩ් එක වරින් වර බලන්න ඕනේ මට ඉඳපු ගමන් තද වෙන ගතියක් තියෙනවා කියලා. ඒක විපස්සනා. ඒ වෙනුවට සමතේ කරලා තියෙනවා කියලා කියන්නේ අපි ඒකට නිකන් අර වෙලාවට රෙමෙඩියල් එකක් කරන එකයි. ඒ නිසා දන්නවනම් මොකද්ද මේ තරහ යන කෙනෙක් කියලා ඒක ලොකු ඩිස්කවරි එකක්. තමම තමන් කවුද කියලා දන්න එකක්. ඒ නිසා ඒ හොයාගත්ත ක්‍රමයේ අනුවම වැඩ කරනකොට ඒකෙම උත්තරේ ඒකට එනවා. ආනාපානය කරන විට හුස්ම දෙකක් මැද ඇති අවකාශයට අවධානය යොමු කරන විට හිතේ සංසුම් ප්‍රීතියක් දැනෙනවා. සක්මන් භාවනාවෙත් වාගේ ඒ වගේ අවධානය යොදන්නේ කොයි කොටසටද? ඒ කියන්නේ වමේ ඉඳලා දකුණට මාරු වෙන වෙලාවේදී. මේ දකුණේ පය තියෙනකොට ඒකේ ඉඳලා බර හෝ සමතුලිතතාවය හෝ මේකට මාරු වෙනවනේ. අර රිලේ රේස් එකේ බැටන් එක මාරු කරනවා වගේ. අන්න ඒ වෙලාවේදී බලන්න ඕනේ සතිය අරමුණු කරන්නේ සතිය මොකද්ද අරමුණු කරන්නේ කියලා. එහෙනම් shift එකක් තියෙන්නේ. ඒකත් අර ආස්වාසයෙන් ප්‍රසවාසයට යන වෙලාව වගේ තමයි. එසේ ප්‍රීතියක් දැනෙන්නේ එතන චේතනා නැති නිසාද? ඇත්තටම මේ කෙලස් නැති නිසාත් එනවා. ඒ වගේම තමන් කරපු දේ assume දෙයක් හොයන්න ගියා හම්බුනාම් පිච්චාම කෙලෙස් සහිත ප්‍රීතියකුත් වෙනවා නික්ලේශී ප්‍රීතියකුත් වෙනවා චේතනා නැති නිසාත් වෙනවා කොහොම වුණත් මේ භාවනාවට උනන්දුවක් එනවා ඒකේ. හරියටම අමාරුයි මේ චේතන නැතිකම නිසාමද කියලා කියන්නේ. විපස්සනා ක්‍රමයට ආනාපාන සතිය භාවනා කරන විට ඒ සමත ක්‍රමයට වෙනස් වන්නේ කෙසේදයි ආධුනික වශයෙන් ආධුනිකයෙක් මගෙන් ඇසුවා ඊට සරල ලෙස පිළිතුරක් දෙන මේ කරුණාවෙන් ඉල්ලා සිටිමි. ආනාපානෙ එහෙම නෑ සමත වශයෙන් කරනවා විපස්සනා වශයෙන් කරනවා කියලා. කරන විදියෙන් බල්ලා තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා කාටක් කියන්න එපා මේ ආනාපානෙ සමතේ වඩන්න ආනාපානෙ විපස්සනා වඩන්න කියලා. ආනාපානේ සතිය වඩන්න. සතියෙන් අවශ්‍ය පාර්ශ්ව වැඩෙනවා. ඒක නිසා ඔය සතිය මුල් කරලා උත්තර දෙනකොට පැටලවිලි වෙන්න තියෙන හුඟක් අඩුයි. Tamanටයි Tamanගේ ප්‍රශ්න අහන දෙගොල්ලටම එකම තමයි තියෙන්නේ. ධාතු මනසිකාරයේ පටික්කුල මනසිකාරයේ අට්ටික භාවනාව සම්පජඤ්ඤ භාවනා ආදී වැඩි යුත්තේ අනුසති වශයෙන්ද අනුසති නම් 6යි බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති චාගානුස්සති දේවතානුස්සති කායගත සති මම හිතන්නේ කායගත සති වගේ අනුස්සති භාවනා හයයි අනිත් ඒවා මේ අනුස්සති වලට වැටෙන්නේ ඒක අනුසති පබ්බය කියලා විසුද්ධි මාර්ගයේ වෙනම පර්වයක් තියෙනවා අන්න ඒකේ විස්තර කරලා තියෙනවා ඒතකොට ධාතු මනස්කාරය එහෙම අනුසති වෙන්නේ නැහැ පටික්කුල මනසිකාරය නම් අසුබ සතියෙන් කරනවා ආට්ටික ආට්ටික සංඥාවත් අසුබෙට වැටෙනවා නම් කරනවා සම්පජඤ්ඤ භාවත් අනුස්සති විදියක් විදිහට වචනාර්ථයෙන් පෙන්නලා නැහැ ගරුතර ස්වාමීන් වහන්සේ පහත්ටි පැවැත්වෙන භාවනා වැඩසටහන සහභාගී වීමට පැමිණියේ. ඊටමත් කැමැත්තක් ඇති වේ. කලින් අසාති වුණු සැටියට ඊටමත්ම සාර්ථක වැඩසටහනක් විය. පරිසරයේද නවතන් පහසුකම්ද භාවනා යෝගිට ඊටාම සුද්ධිය වඩාත් කැපී පෙනෙනුයේ සංවිධානාත්මක පිළිවෙලයි. ඊටාමත්ම මනවින්නේ ඊටුවේ. නියනතාවය නිසා ප්‍රපංච වැඩිවීමට බෙහෙවින් සීමා විය. ඔබ වහන්සේගේ අගනා දේශුම් අනුව කටයුතු කිරීමට කදිම අවස්ථාවක් ලැබුණි. ලැබෙන වසරේදී මෙවැනි අවස්ථාවක් අප වෙත ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් දහම් බැතින් ඉල්ලා සිටීමේ තෙරුවන් සරණයි. හොඳයි සලකා බලමු മന്ത്രിවරයෙක් වාගේ හොඳයි සලකලා බලමු කියන එක තමයි. Uh, Venerable Nirodha Bhikkhuni has inspired us by sitting with us for the whole Sinhalese retreat with noble patience and uh, virya, courage and irrespective with her uh, language barrier. Thank you, Venerable she may have the strong connection with Sri Lanka, with her past life. I don't know, whatever may be, when I visited the, uh, the nunnery, she told that uh, she is going to have, uh, this is just the good vibration. It is not matter, not matter whether it is a language, the kind of thing. When you go to a place in the good vibration, you feel like you are among fellow relatives. That is a kind of a, uh, manifestation of the past good deeds. And uh, you feel relaxed there. You don't feel any insecurity. You don't feel any kind of thing. So it is not what you may consciously make it. You feel like magnetizing into that. So when I go to Burma also, I knew the language is completely different. But when you go there and sit, uh, you feel exactly again back at home. So we have to thank, of course, but that is what the meaning of bhikkhuni. She has to inspire. She has to inspire in working, deeds and everything. If it is happening, uh, uh, that uh, she is performing her uh, sasana duties. So we have to say three times, sadhu, sadhu, sadhu. ගරු ස්වාමීන් වහන්සේ රිට්‍රීට් එක නිමවීමෙන් පසුව යෝගීන්ට ඔයාට කොහොමද රිට්‍රීට් එක යන ප්‍රශ්නයෙන් පටන්ගෙන එකිනෙකාගේ භාවනාවේ අත්දැකීම් විමසන්නට පෙළඹෙනවා. සමහරු මේන් අභිමානිත සමහරු හීනමානට පත්වීමට ඉඩ තියෙනවා නේද? මේක නොබහන්සික උපදේශක මත ප්‍රශ්නයක් නෑ ඔය ටිකක් ඔය කතා කරාට ඒටින් පස්සේ. <laughs> මොකද මේ මාස 3ක දවස් 100ක රිට්‍රීට් එකක් තිබ්බලු IMS එකේ. ඊට පස්සේ ජෝසප් ගෝල්ස්ටයින් කිව්වලු දැන් හෙට සයිලන්ස් නොබල් සයිලන්ස් බැරියර් එක අයින් කරනවා ඕන කෙනෙක් කතා කරන්න හැබැයි පැය 6කට වැඩි ඉදිකට නම් කතා කරන්න එපයි කිව්වා. ඒකල්ල මනස මේ වගේ විශාල හෝල් එක පැත්තක පුටුවක් තියාගෙන ඉතින් හොඳට බලන් ඉන්නවලු මේ විවිධ රටවල් වලින් ආපු විවිධ අම්මලාගේ දරුවෝ මේ සාසනට ඇවිල්ලා එකිනෙකා නිකන් සම්බන්ධකම් පවත්නකොට එයා දිහා බලනකොට පේනවලු පුදුම මුදිතාවක් මනුස්සයා තුළ තියෙනවා කියලා. ඒ වෙනකන් කතා කරන්න දුන්නේ නැහැ. ඒ පස්සේ ඒ වෙලාවේදී තේනවා නිකන් පුදුම මේ ඒකට අපේ සිංහලෙන් කියන්නේ නෑකමට වැඩිය ඕනෑකම මතුවෙන්නේ එතන. අපි ළඟ තියෙන නෑකම නෙවෙයි ඕනෑකම මතුවෙනවා. ඒක නරක නෑ. ඒ නරකයි ඒකෙන් අපි අඳුන ගන්නවා. නමුත් අර භාවනා කරන වෙලාවේදී ඒක කරන්න ගියාම වැඩේට බාධායි. ඒ නිසා මාත් කියන ඇත්තටම අපි ගිය සැරේටත් වැඩිය යම් ප්‍රමාණයකට මේ තවත් අපි මේ නිසද්දතාවය අරස වුණයි කියලා. ඒක නිසා මේ සංවිධානය කරපු ඇත්තෝ සෑහෙන වෙහෙසක් ගන්න ඇති. ඉතින් අපි appropriate විදියට ඒක කරපු ක්‍රමාන විදියට කරපු එක ගැන ස්තුතිවන්ත වෙනවා. හැම කෙනෙක්ම සතුටු වෙන්න ඕනේ. මේකෙන් එක්කෙනෙකුට විතරක් නෙවෙයි කාටත් වාසියක් වෙනවා වගේම පූර්වාදර්ශයක් වෙනවා. අපි ඒක මේ ඒ පරිතද කරගත්තොත් ලබන දෙසැම්බරෙත් ඔබ වහන්සේලා පර්ත් නගරයට ඔබ වහන්සේ පර්ත් නගරයට වඩිනවා කියලා ආරාධනා කරනවා. ඉතින් එහෙම වුණොත් මේ අපි දන්නේ නැහැනේ ලෝකේ කොයි අතර යනවද කියලා අපි දන්නේ නැහැ. අපි ඒක මෛත්‍රියට ඉඩ තියලා හේතුඵල ධර්මයට ඉඩ තියලා අපි කරන්න පුළුවන් සේවය කරනවා නම් කියන්න බෑ මට මට කොහොමඩක්වත් පෞද්ගලික අයිතියක් නැහැ. මේ මොකද මම නිකන් ජනසතු වෙච්ච කෙනෙක්. කොයි අතට යනවද කියන්න මන් දන්නේ නැහැ. ඒ මම මොනම අදහසක්වත් ප්‍රකාශ කරන්නේ ඒ කියන්නේ එන්න තාලෙට වැඩ කරන අනේකයි තියෙන්නේ. නමුත් දැනට තියෙන තීන්දුව මේ 2012 දැන් මේ ඉන්නේ 2012 තමයි ඒ අවුරුද්දේ කොහොක්වත් දැන් නතු කරගෙන යනවා කියලා. ඉතින් ඒක නිසා මම සාදරව ආරාධනා කරනවා හැම දිනාටම කැමැති වෙලාවක ලංකාවටත් එන්නයි කියලා. ඇවිල්ලා මොකද ඔය උගව දෙනෙක්ගේ විශාල අර මොකද්ද කියන්නේ මේ ලෝභයෙන් තොරව ඒ කරපු මේ ආධාර මුදල් නිසා අපි ටිකක් අතපය පායත් වියදම් කරලා වැඩේ කෙරුවා. හැබැයි ඒක හොඳට ඇවිල්ලා තියෙනවා කියලා මිනිස්සු කියනවා. ඒක හොඳටම අපි නිතරම කියන එකක් තමයි. ඒ සඳහා ගොඩනැගිලි කර්මාන්තය සඳහා 95කට වැඩි ආධාර ඔක්කොම ලංකාවෙන් පිටරට ගියාගෙන් ලැබිලා තියෙනවා. ඒක අපි ඉස්සරහටත් ලංකාවේ දන් දෙන අයගෙන් බලාපොරොත්තු වෙනවා. මොකද ලංකාවේ ආර්ථික තත්ත්වය හරීම يعني හරි දුෂ්කරයි. දාන දෙන්නෙත් බොහොම අමාරුයි. ඒ නිසා අපි ආර්දනා කරනවා මේ අත්තුත් ගිහිල්ලා ඒව බලලා ඒකට සම්බන්ධ වෙන්න. මටත් ඉතින් ඉඳලා හිටලා ඔය පර්ත් එන්නේ කියලා ආර්දනාවකුත් එවන්න. හැබැයි ඒ කියන කියන වෙලාව වෙන්න බැරි වෙයිද කියන එකට ඉතින් අපිට සතර බලධාරී කමක් නැහැ. අපි ඒක ඕපන් තියාගෙන ඉමු. ඉතින් මෙච්චරයි දැන් 10යි 20යි වෙලාව අපි හෙටත් බණක් දාලා තිනවා. ඉතින් මං හිතන්නේ මේ මම කොන්ත්‍රාක්ට් එක සයින් කරන වෙලාවේදී අද හවසෙන් ඉවරයි කියලා. ඒක නිසා මේ දැන් මේ වෙලාවේ හැටියට මේ දැන් අපි පැය දෙකකුත් විනාඩි 20ක් ගත කරලා තිනවා. තව කට්ටියට තියනවාද මේ ධම්මජීව හැමතට ස්තුති කරන්න වගේ තියෙන දේවල් මට හරි ආසයි ඒක අහගෙන ඉන්න. ඒතර හොඳට නිින්ද යනවා. අනි කවුරු හරි නිකන් කවියක් කරේ මේ කියලා. කවුද කැමති මේ උට හිත අපිට වැඩ අඩුයි. කවුරුහරි පොඩ්ඩක් කතා කරලා කියන්නකෝ මේ මේ ස්තුති කතාව. ලියුම විතරයි හම්බුනේ මං හිතුවා සෑහෙන්න ඒ වගේ ලියුම් ඇති කියලා. ඈ? ඔය ඒකම දාන්න වෙනවා. එනත හෙට උදේ ස්තුති කරනවා. කොහොම හරි කරන්න ඕනේ ආයේ මේ වෙලාවේ. ඒට <laughs> හරි ඒක කරන එකයි තියෙන්නේ. ඔව්. ඒක නිසා අද ස්තුති කරන හරි ඉවර කරලා ඉවර කරන එකයි තියෙන්නේ. දෙ නැත්තම් අපි මෙතනින් සතිවාරය සමාප්ත කරනවා. දැන් ඒ කියන්නේ එතකොට අපි ඇත්තටම 9:00 වෙනකන් ඉන්න ඕනේ. අපි 10ට පටන් ගත්තාම ඇති. 10 ඉඳලා 11 වෙනකන් අපිට එතකොට 9:00 9:10 සිටින් එක කරලා 10 ඉඳලා 11 වෙනකන් මේ නෑ නේ අපිට තියෙන 9:00 ඉඳලා 8:00 ඉඳලා 9:00 කරන්නේ. නෑ නම හැමරිලා 10 මාර වෙනකම්. නේ? සිටින් එක ඒක ඉවරෙලා පටන් ගමු. අනේ හෙට හෙට වැඩද තියෙන්නේ. ඒ කියන්නේ සිටින් එකට වෙන්නේ නෑ. ඔක්කොටම මේ වගේ හෙට උදේ වැඩි වැඩ දෙයිදලා තියෙනවා. වාඩි වෙන්න පුළුවන්. නෑ ඒක පැය කමාරක් දීලා තියෙනවා මම දැක්කා මේ පේපර් එකේ. එච්චරම ඉතින් දෙයක් කරන්න දෙයක් නෑ පැය කමාරක් කරන්න දෙයක්. ඒකට ඕනම් කලින් ඉවර කරන්න පුළුවන්. ඔව් 10 ඉඳලා 11ට වෙනකන් කල් තියමු. ඔව්. ඈ ඒත් එතකොට ඒගොල්ලන්ට ඕන විදිහට ඒ කාලේ භාවනා කරන්න පාවිච්චි කරන්න පුළුවන්. හ්ම් එතකොට මේ ඊගාව රිට්‍රීට් එකට ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නේ තුන්වෙනිදා. එතහව 8ට ටෝක් එක දීලා ඊට අහුවෙන්ද සිල් සමාදන් කරනවා. හතරවෙනිදා උදේ සිල් සමාදන් කරලා පටන් ගන්නවා. හොඳයි. ඒ කියන්නේ අපිට දැන් පුළුවන් එනං මේ දවසේ වැඩ කටයුතු වල නිමාව සටහන් කරන්න. ඇත්තට මම හිතනවා මේ විශාල පිරිසක් වශයෙන් බලනකොට සියලු දෙනාගේම සෑහෙන මේකට සහයෝගයක් නැත්නම් අපි කියන ධර්ම කෞරේ පේන්න තිබුණා අඩුපාඩු වුණා නම් ඒක මම දන්නා පැහැදිලි මේ හිතලා බලලා සැලසුම් කරපු අඩුපාඩු නෙමෙයි යම් යම් අඩුපාඩු තියෙනවා ඒක ඉතින් පැහැදිලිවම මේ තාරබරට දාලා අයින් කරන්න පුළුවන්. ගණන් ගන්න දෙයක් නැත්තේ නෑ. ඒ නිසා අපි ගිය පාට වැඩිය හොඳයි කියලා මට හිතෙනවා මේ මේ නිසද්දතාවයෙන් බැලුවත් ඒ වගේම බණ භාවනා දිහා බැලුවත් ඒ හැම වෙලාවෙදීම ඒ කරගෙන කරගෙන යන වැඩවලින් මේ යම් ප්‍රමාණයක ගැම්ම අල්ලන ගතියක් තියෙනවා විශේෂයෙන්ම කීප දෙනෙක් අලුතෙන් ඇවිල්ලා හිටියා ඒ අතනත් මුල් දවස් දෙක තුන බොහොම අමාරු වුණාට ඒගොල්ලොත් කොහොම හරි කරලා අර අනික් කට්ටියගේ මට්ටමට මේ විශ්වාසය කොට නගා ගත්තා ඒ ගොඩනගන ආවේ ඒගොල්ලන්ගේම තනිකරම් ප්‍රයත්න නිසා නෙවෙයි අනික් කට්ටියගේ හම්බෙච්ච අර ভাইබ්‍රේෂන් එක නිසා හොඳ තල්ලුවක් ඇවිල්ලා තියෙනවා. ඒකට ওই ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කිරිලි වලින් තමයි ඒවා මතුවලා ඉන්නේ. ඒ නිසා අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි කාලේ වැඩ අරගත්තා. එහෙම නැත්නම් ක්ෂණ සම්පatti වැඩ ගත්තා කියලා සතුට වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට අපි නරකයි ඒක මේ අපේම ආඩම්බරයක් අපේම දක්ෂකමක් අපේම සංවිධාන ශක්තියක් කියලා මේ උදම්මනන්ද අපි මුදිතාවෙන් අනුමೋದනා ශීර්ෂය මතක් කරන්න ඕනේ. ඒකට උදව් උපකාර කරන්නා වූ පෙනී නොපෙනී උදව් උපකාර කරන්නා වූ සිළුම සත්පුරුෂ මණ්ඩල මේ වෙලාවේ කාන්තීම අපි මේ මුදිතාවෙන් යුක්තව අනුමෝදන් කරන පින සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා. මට අද අවස්ථාව හම්බුණා අපේ බ්‍රහ්මංශ ස්වාමීන් වහන්සේ හම්බෙන්න මම වැඳලා කිව්වා ඔක්කොමලා වෙනුවෙන් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ ස්වාමීන් වහන්සේ අපිට දීපු අවස්ථාව ගැන. ඉතින් මම කිව්වා අපිට මේ මේ වගේ හිතුවක්කාරකම් ඉස්සරහටත් කරන්න වෙන්න වෙනවා නම් ඉඩ දෙන්නී කියලා. ඊට පස්සේ ගෝ ඕන වෙලාවක අවුරුදු පතායේ වැඩේ කරගෙන යන්නේ කියලා මට හරි මේ සන්තෝෂිතව මම නොලමර හම්බෙච්ච වෙලාවේදීත් මට ඒ විදිහටම ආරාධනා කරා. ඒ නොලමර රිට්ටිට් එකේදීත් අඳුල්ලා දීලා කිව්වා මේ you are welcome කියලා. ඒක නිසා මේ මම මේ සඳහන් කරන්නේ මේ පෙනී නොපෙනී උදව් කරන පිරිසකගේ ආශ්චර්යයක් මෙතන සිදු වෙන නිසා අපිට මේ වැඩ කර ගන්න පුළුවන් උනේ. ඒ නිසා අපි මේ නොමසුරුව සිරු දෙනා කෙරෙහි අනුකම්ම අනුමೋದනා සීත්‍රින් පේන නොපෙනාට පින්පමුණෝම ඒ වගේම සීලුම ඥාතීන්ගේ ඒ ඥාතීන්ගේ ලේමස් තමයි අපි ළඟ තියෙන්නේ. ඒ ඇත්තෝ මෙතන ඉඳලා සතුට වෙනවා නම් ඒක ඉතින් අපිට ලොකු සතුටක් ඒක නැති නිසා අපි එක එක්කෙනෙක් නියෝජනය කරන්නේ නෑමතු પરම්පරාවට එක එක්කෙනෙක් වශයෙන් අපි ආරාධනා කරමු මේ සීළු ඥාතීන් මේ ජීවිතේ වේවා පෙර ජීවිතයක වේවා පින් අපේක්ෂා කරනවා නම් අපි මේ සාදරයෙන් අනුමෝදන් කරන පින දැකලා පිරිසේ හිටියාන යම් ආකාරයක සාදු කියලා අනුමෝදන් කරනවා දේ ආකාරයෙන් Taman ඉන්නා තැනක සිට මේ පින දකිත්වා දැක සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරය පවත්වමු සාදු සාදු සාදු අපිත් මේ මේ සෙල්ලම් ගමනෙන් මේ යන ගමනෙන් යම් ප්‍රමාණයක කුසලතාවයක් දක්ෂතාවයක් දිනු කරගත්තා නම් ඒකේ කාන්තේම අපිට මේ සම්බුද්ධ ශාසනයේදීම පුළුවන් නම් මේ ජීවිතයේදීම බුද්ධ ආධිපුත්වයන් වහන්සේලා විසින් සපයි සුන්දරයි සාන්තයි දේශනා කරන ලද ඒ ප්‍රවරෝ නිවනටම ඒ උත්තරීතර හුදකලාවටම අපි මේ කුසලේ කාන්තේම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටුව ගන්නවා. ඒ අදහසින් අපි ඊත්තාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ වැඩසටහනේ දවසේ වැඩසටහන නිමාව සටහන් කරමු. එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්ද සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා